අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 112 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ චත්තාරෝ ධම්මා පහතබ්බා චත්තාරෝ ඕඝා කාමෝගෝ භවෝගෝ දිඨෝගෝ අවිජ්ජෝ ගෝති තී අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 112 වෙනි භාවනා වැඩසටහනේ ධර්මදේශනා මාලාවේ පළවෙනි ධර්මදේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අලුත් අවුරුද්ද නැත්නම් 2016 ජනවාරි මාසේ 30 වෙනිදා නිසනවනේ පවත්තන තමයි අවුරුදු නිසනවනේ පවත්තන පළවෙනිම භාවනා වැඩමුළුව කියන්න පුළුවන්. මේක සැලසුම් කරලා තිබුණේ මගේ සම්බන්ධතාවයක් නැතුව ඒ නිසද්ද භාවනා වැඩ පිළිලක් වශයෙන් නමුත් සැලසුම් කර පරිදි මට විශ්යට වෙන්දා ඉන්න පුළුවන් වෙච්ච නිසා මම ඉදිරිපත් වුණා ඒකට පුළුවන් ප්‍රමාණයෙන් සහභාගීත්වය දීලා මේක සාමාන්‍ය භාවනා වැඩමුළුවක් පාඩපත් කරන්න. එතකොට අපි මේක 112 වෙනි භාවනා වැඩසටහන කියලා නම් කරා. ඉතින් මේ වගේ වැඩමුළු වලට සම්බන්ධ වෙච්ච පිරිසක් නැත්නම් දන්න පිරිසක් වැඩි හරියක් මේ සභාවේ ඉන්නවා. කෙසේ නමුත් ඒ අලුතෙන් ආපු අය සඳහා පුංචි හඳුනා දීමක් මතක් කිරීමක් කළොත් අපි මේ භාවනා වැඩමුළුවකදී අපිට උපරිම ප්‍රමාණයෙන් අපි අනුග්‍රහ කරනවා අපිට මේ අවශ්‍ය කරන්නා වූ භාවනා මාර්ගයේ සම්පූර්ණතාවය ලබා ගැනීම සඳහා ඒකට සර්වචන් වහන්සේගේ වචනෙන් කියනවා නම් තාම ළඟා වෙන්න බැරි වුණා වූ චේතෝ විමුක්ති ඵලයට හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තියට ප්‍රඥා විමුක්ති ඵලයට හෝ පඤ්ඤා විමුක්ති ඵල සමාපත්තියට ළඟා වීමට කැමති කෙනෙක් බුදුහාමුදුරන්ගේ ඥානයට අනුව පස් ආකාරයකින් ඒකට අනුග්‍රහ කරන්න ඕන. එහෙම නැත්නම් ඒකට සැප කර්ම සලසලා දෙන්න ඕන. ඉතින් මේ අනුග්‍රහ පහෙන් අපි ගිහියත් අම්පැත්තෙන් බලනකොට සිළුම දෙනා සීලේක පිහිට වීමෙන් සීල අනුග්‍රහිතය ඇති කරලා දෙනවා අලුත් තැනකට ඇවිල්ලා අලුත් විවස්ථාවක අලුත් කාලසටහනක අලුත් සීලේ උසස් කර ගැනීමේ හිත අලුත් කරගන්න. මේක අපට බෞද්ධයන් තියෙන වටිනාම ක්‍රමවේදයක් බුදුජානන් වහන්සේ මිනිසයන් අතර කුල ભેදයක් පන්ති ભેදයක් මොනම දෙයක්වත් මනින්නේ මේ සීලය තමයි සලකන්නේ. යම් කිසි කෙනෙක් ඉන්න සීලයක ඉඳලා ඉහළ සීලයකට ගියා නම් ඒ කෙනා ඒ මගින් උසස් තත්වයකටපත් වෙනවා. එහෙම නැත්නම් ආර්යත්වයට ලං වෙනවා, උත්තමත්වයට ලං වෙනවා. ඒ සීල ශික්ෂාව තමයි අපේ ජීවිතයේ හැදීම අද හැදියාව සભ્યත්වයේ පටන් අරගන්නේ. ඒ නිසා ශාසනයක් තියෙන මේකේ විතරයි සිල්ලතාවට වඳිනවා. අනිමුකුත් කිසිම ශාසනයක කෙනෙක් තව කෙනෙකුට වඳින්නේ නැහැ. මොකද වඳින්න පුළුවන් දෙයයන් අංශයට විතරයි. මේ ලෝකේ ඉන්න කිසි කෙනෙක් වැඳුම් ලබා ගන්න තරම් උත්තරීතර තත්ත්වයක නැහැ. ඒක නිසා මේ අපේ සත්වඥ තාතනියේ සම්බුද්ධ ශාසනයේ මිනිස්සෙක් තව මිනිසෙකුට වඳිනවා. ඒ වඳින්නේ මේ සීලේ නිසා. ඒ නිසා අපි සීලය මෙලවදීම අපට ඉන්න தත්යෙන් ඉහළ தත්ත්වයටපත් වෙන්න උසස් තත්ත්වයටපත් වෙන්න ආර්යත්වයටපත් වෙන්න උත්තමත්වයටපත් වෙන්න ක්‍රමයක් වශයෙන් බුදුහමර පෙන්නලා දීලා තියෙනවා. ඒකට අපි අදි සීලය කියලා කියනවා. ඉන්නට වැඩිය හොඳ සීලයක පිහිටනවා. ඒ පිහිටියන්නේ මොකටද? අපි මේ කරන වැඩේට හිත අලුත් කරගන්න. අපේ පරණ අමනාපකම් අඩුපාඩු තියෙනවා අපි පැත්තක දාලා මේ වැඩේට යනකොට හරියට රසායන බෙහෙතක් බීලා බඩ සුද්ධ කරගෙන යනවා ඉතර මිනිස්සු දීක වන්දනා ගමන් යන්න ඉස්සර වෙලා. ඇඟේ තියෙන ලෙඩ රෝග අයින් කරන්න හොඳ මේ බඩ විරේක කරගෙන අලුත් වැඩියා කරගන්න. ආන්නේ වගේ තමයි අපි සීලය සීලානුග්‍රහිතය කියලා ඊට පස්සේ කියනවා. ඊට පස්සේ මේ වගේ අපි ටිකක් වාඩි වෙලා බණ භාවනා කරන ගමන් ਸਰුවචනසේ දේශනා කරපු ධර්ම කොටාසකට අහුම්කම් දෙනවා. කොච්චර දැනුම තිබුණත් ධර්ම පිටපත් දැනගෙන හිටියත් නැවත නැවත ඇසීමෙන් අපි සුතානුගහිතය කරනවා. ඒකට අපේ බහුසුත භාවය වැඩෙනවා. නාහපු දේවල් අහන්න හම්බ වෙනවා. දන්න දේවල් තව තවත් ඍජු වෙනවා. I think බුදුහාමසන්ගේ ධර්මය ඇහෙනකොට ඉබේම හිත මනස පහදිනවා. ඉතින් මේක අපිට මේ ජීවිතේම හම්බ වෙලා තියෙන වටිනා අවස්ථාවක් තමයි ධර්මයත් එක්ක ජීවත් වෙනකොට ඒකේ තියෙන මේ ධර්ම ආනිසංස බණදීමේ ආනිසංස ටික වෙන මොනම ජීවිතයකටදී භාවනා ජීවිතයේදී හොඳටම කැපිලා පේනවා. බණ බණ භාවනාවක් කරන ගම නැත්නම් පූර්ණ කාණික භාවනා යෙදී ඉන්න ගමන් අහන බණ අපි මේ හාල් කරන ගමන් පොල් ගන්න ගමන් කතා කර කර අහන බණක් වගේ නෙමෙයි. හුඟක් වෙනසක් තියෙනවා. ඒක සඳහා අපි අනුග්‍රහිතේ කොච්චර දෙනවද කියනවනම් ඒ දේශනා කරන්න ආවොත් දේශනාව අසන්නා වූ දෙපාර්ශවයේ සියලු පැඩ බහා තබලා ඒ සඳහාම පේ වෙලා මේ ඇහෙන බණක් කරන්න යන්නේ මේක අහන බණක් කරන්න හදනවා. අපි ගෙදරදී බණ ওই මොන හරි වැඩක් කරන ගමන් ඇහෙන්න හරිනවා. රේඩියෝ එකේ බණ කියනවා අපි මේ පොල් ගන්නවා. මේකෙදී නෑ. වැඩි සියලු වැඩ නැතර කරලා අත පිට අත තියාගෙන ඒ සඳහාම බණ අහනවා. මේක මුළු හදින්ම කරන වැඩක්. මුළු කයෙන්ම කරන වැඩක්. කන් දෙකෙන්ම කරන වැඩක්. හිතෙන්ම කරන වැඩක්. බුදුචානන්සේ දේශනා කරන්නෝ දේශනා කරන්නේ අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති. මේ කියන එකේ අර්ථය තේරුම් ගන්නා සුළුව මේ කියන දේවල් අනුව මානසිකාරයත් පවත්වන ගමන් ඒ ධර්ම කොටසේ දිරව ගන්නත් උත්සාහ කරන අතර සබ්බං චේතසෝ සමන්නාහරිත මුළු හදින්ම ධර්මයේ දෝතිම්ම ගන්නවා මිසක වමතින් අල්ලන්න යන්නේ අරවා මෙයා කල්පනා කර කර අතීත අනාගත කල්පනා කරන අරහම්තුගේ මේ හම්තුගේ බණ ගලප ගලප ඒව මොකක්වත් නැහැ. එන එක දෝතිම්ම ගන්න. සබ්බං චේතතෝ සමන්නාහරිත්වා. ඔහිත සෝතෝ කන් නමාගෙන නිත යොමාගෙන බණහන. ඒක අපිට කරන්න හම්බ වෙන්නේ අපි ඔය දහතක සුමේ කරමින් gedara dore ඉනකොට කෙරුණත් මෙච්චර පිසුදු නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ ධර්ම කොටාස තමන්ගේ ඒ ශික්ෂණ මාර්ගයට ලං කර ගැනීමේදී එච්චර අදාළ භාවයක් ඍජු සම්බන්ධතාවයක් ගන්නත් බෑ අපි මේ කාර්යබහුල ජීවිත ගත කරන ගමන් බණානකොට ඒ නිසා මෙතනදී මේ ඇහෙන සුතමය අනුග්‍රහිතය අපට ලැබෙන ලාභයක් වගේම අපි ඒ සඳහා කරන කැපකිරීම අපිට කවදා හරි සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක්. අපි මේ මේ විදිහට ධර්ම කොටස ඉගෙන ගත්තා කියලා. තුන්වෙනි එක තමයි සාකච්ඡානුග්‍රහිතේ. අපි කමඨහං සුද්ධ කරගන්න ඕනේ, සාකච්ඡා කරගන්න ඕනේ. අපි දවල් කරා වගේ භාවනා කරන ගමන්, බණහන ගමන් ඒ භාවනාදී පැන නගින ප්‍රශ්න, ධර්ම කාරණා තේරුම් ගන්නට ප්‍රශ්න අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න. එතකොට ඒක දෙබ්බතක ස්වරූපෙන් යන්නේ. දෙගොල්ලක් අතර ගනුදෙනුවක් වශයෙන් ඉතින් එතකොට තමන්ට තේරෙන්නේ නැත නැවත අහන්න පුළුවන් ගතියක් තියෙනවා දැන් දේශනාවකදී එක්කෙනෙක් දේශනා කරනවා පිරිසක් අහගෙන ඉන්නවා එතන දෙබසක් නැහැ ධර්ම සාකච්ඡාවේදී තියෙන ඒ විතරක් නෙවෙයි මේ අපේ සම්බුද්ධ ශාසනය විතරයි සාකච්ඡාවකට ඉඳ තියෙන්නේ අනික හැම තැනකදීම සුද්ධ ලියවිල්ල අහලා කරබනින් එකයි තියෙන එක සාකච්ඡා කරන්න ඔක්කත් ඒකන ප්‍රශ්න කරන්න ඔක්කත් ඒකට අභියෝග කරන කිසිසේත්ම ඉඩක් නැහැ අභියෝග කෙරුවොත් හිත ගසා දානවා ඒකට කියන්නේ සුද්ධ ලියවිල්ලේ දරුවෝ. මේක ඒටත් වැඩිය සුද්ධ ලියවිල්ලක්. මේකේ තියෙන නමුත් ඕනම වෙලාවක සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා විමසන්න නැතුව බාර ගන්න එපා. සරුවඥයි. ඒක පිළිබඳව අහන්න දෙයක් නැහැ. නමුත් විමසා බැලීමේ හැකියාව අයිතිවාසිකම 100%ක්ම දීලා තියෙන එකම ශාසනය මේක. ඒ නිසා අපි සාකච්ඡානුග්‍රහිත කරනකොට ඒ සාකච්ඡානුග්‍රහිතේ හරියට දන්න කෙනා දන්නවා එයා මුළු කයම ව්‍යායාම වෙනවා සාකච්ඡානුගහිතට සම්බන්ධ වෙනකොට. අන්තයක් නෙවෙයි. මුළු ඇඟම මුළු හිතම ව්‍යායාම වෙනවා. ඒ මොකද ඔක්කොම මේ සම්බන්ධ වෙලා ඉන්න පටන් ගන්නවා සාකච්ඡාවේදී. ඊට පස්සේ තමයි අපි තමතනුග්‍රහිත විපස්සනානුග්‍රහිත වශයෙන් ඉඳගෙන සමාධියක් වෙන්න භාවනා කරනවා. සක්මන් කරමින් හොඳට ඒක යොදමින් එහෙම නැත්නම් ඇති හැටිය දැනගන්නා සුළුව භාවනා කරනවා සමත වශයෙන් විපස්සනා වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් භාවනා කරන. ඉතින් ওই පහ තමයි අපිට අපේ ආර්යත්වයට යන්න උසස් තත්වයට යන්න කළ හැකි අනුග්‍රහ. ඉතින් ඒ සඳහා අපි දැන් මේ ඉදිරිපත් කරලා ඉන්නේ සුත අනුග්‍රහිත වෙලා. ඉතින් මේකට බහුසුත භාවයේ පොතේ දැනුම මූල ධර්ම දැනුම කියලා අපි සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපි තේරුම් ගන්න ගොඩක් දැන් අපිට තියෙනවා අයුවා උකහා ගන්න තියෙන ප්‍රභව ඒ අනුව බලනකොට ත්‍රිපිටකය තමයි අපි බොහෝ විට මේ වගේ දේවල් වලට මාත්‍රුකා උපයසපය ගන්නෙ ඒ ත්‍රිපිටකේනොත් මේ වගේ වැඩමුළුවලදී බොහෝ කොට 100%ක්ම නන් නෙවෙයි අපි සූත්‍ර පිටකේ තමයි ඉදිරියෙන් තියාගන්නේ. ඒ සූත්‍ර පිටකේ තියෙන කොටස් ඉදිරිපත් කරගෙන අපි මාතුකා උපයතපය ගන්නවා. ඉතින් ඒ තියෙන කොටස් පුළුවන් තරම් බලන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා කියන සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන සීල ශාසනය සමාධි ශාසනය ප්‍රඥා ශාසනය කියන සීලාංග සමාධිංග ප්‍රඥාංග කියන ඔක්කොටම ගැළපෙන සූත්‍රයක් තියෙනවා නම් ඒක හැම කෙනාටම වගේ ගෝචර වෙන්න පටන් ගන්නවා හැම කෙනාටම මොකක් හරි එකකින් අහුල ගන්න දෙයක් තියෙනවා. එහෙම නැති වුණොත් මේ දේශනාව අංග සම්පූර්ණ වෙන්නේ වැරදි අදහස් වලට යන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඕනේ අපි කොයි ධර්ම කොටාසේද මේ බණක භාවනාවක ඉදීනකොට කටයුතු කරන්න කියලා. ඒක කොච්චර දුරට ප්‍රවේශම් වෙන්න ඕනද කියනවා නම් බණ භාවනා කරන එකන වෙන බණ ඇහිවොත් මේ භාවනා කැඩෙනවා කියන තරමට සමහර ගුරුවරු පෙන්ලා දෙනවා. මේ හැමදාම පේන්න තියෙන ඇහෙන්න තියෙන බණ අහා භාවනා කරන්න බෑ. එතකොට වෙන්නේ භාවනා පැත්තක තියලා වෙන වෙන වැඩවලට යනවා. ඒක නිසා ධර්මදේශනාවකට භාවනා කරනකොට සම්බන්ධ වෙනවනම් ඒ ධර්මදේශන ඇසිය යුතු අතර එත එවිටක අහගෙන හිටපු අනිත් ධර්මදේශන පැත්තක තියන්න කියලාත් කියනවා. එහෙම නොකළොත් මේකයි ඒකයි මේ එක වාජනෙට දාන්න බැරි තරම් අද ලෝකේ ඇහෙන බණයි මේ ධර්ම දේශනාවකදී භාවනා වැඩමුළු කියන බණයි අතර මහා විරසකයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න බැරි වෙලා බන කියන්න හොඳ දෙයක් තමයි. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් මේ භාවනා කරන එකන හරියට දැඩි සත්කාරයකක ඉන්න ගමන් අපි ඒ කට්ටිය යන්න ඇරලා කොත්තමල්ලි තඹ තඹ බොණ්ඩ යන්න නරකයි. ඒගොල්ලෝ ආවනම් ඒක දැඩි සත්කාරකයකට ගියානම් ඒ දොස්තර කියපු වෙලාවක දොස්තර කියපු ප්‍රමාණය දොස්තර කියපු විදිහට බෙහෙත් කරනවා. මිස අපේ ගෙදර දොරවල් වල තියෙන සාන්ති කර්ම කරන්නයි කොත්තමල්ලි තඹලා බොණ්ඩයි දෙහි මේ දෙහිකොළ තඹලා දුම් අල්ලන්නයි කරන්න බෑ ඒකෙදී. දෙකක්. ඒක කරත හැකි වාට්ටුවකදී ඒ gedara gedara ඉඳද්දී. අතෙන්ද ගියා නම් දැඩි සත්කාරයකගේ හැම දෙයක්ම මේ ලේඛනගත කරලා තමයි ලෙඩාට සලකන්නේ. ඉතින් මේක අපි සලකනවා දැඩි සත්කාරයකකට ආපු ලෙඩෙක් වගේ භාවනාව. එතකොට ගන්න ධර්ම කොටස වලට ඒ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා අඩංගු වෙන එක තමයි වඩා හොඳ. ඉතින් ඒක හැම වෙලාවෙම අපිට කරන්න අමාරු. පුළු පුළුවන් වෙලාවට උත්සාහ කරනවා. සූත්‍රයක් කරගන්න. ඊට පස්සේ මේ සූත්‍රයේ තියෙන කරුණු අද ඒක හෙටට හෙටේ කණිත්ත වශයෙන් තමයි අපි මේ දේශනාවට සම්බන්ධ කරන්නේ. ඉතින් අපිට අද හෙට දෙකම හම්බ වෙලා තිනවා දවස් දෙකක් වශයෙන්. මොකද අර ඊ ගාවට තියෙන දවසේ මට විශ්වාස නැහැ පළවෙනිදා මේ 31 එක පළවෙනිදා මොක ධර්මදේශනාවට සම්බන්ධ වෙන්න පුළුවන් වේද කියලා වෙන වැඩකට ඉඳලා තිනවා පුළුවන් වුණොත් මම එනවා. ඉතින් වැඩි මොනොත් ධර්මදේශනා තුනයි එතකොට අපිට හම් වෙන්නේ. නෑ පස්සෙන්ද වෙනකන් කල් තියෙනවනේ. රිට්‍රීට් එක පස්සෙන්ද වෙන්න වෙන හතර වෙනද වෙනකන් කල් තියෙනවා. ඒ දවස් ටිකේ අපි මේ සූත්‍රයේ ඉදිරියට එනන් අරගෙන යමු. ඉතින් මේ මොකද්ද මේ මම මේ කියන්න හදන සූත්‍රය කියලා ඇහුවොත් මම නම් කරන්න කැමති මේ දසුත්තර සූත්‍රය. ඒ දසුතර සූත්‍රයේ පසුගිය අවුරුද්දේ අවසාන භාගයේ ගොඩක් ජනප්‍රිය වුණා. ඒ දසුතර සූත්‍රයේ ගොඩනැගිලා තියෙන විදිහට කරුණ රාශියක් අනුත්තර ක්‍රමයට අංගුත්තර ක්‍රමයට සඳහන් වෙලා තියෙනවා. එකේ කාරණා 10ක් තියෙනවා. දෙකේ කාරණා 10ක් තියෙනවා. තුනේ කාරණා 10ක් තියෙනවා. හතරේ කාරණා 10ක් තියෙනවා. පහේ කාරණා 10ක් තියෙනවා. මෙහෙම 10 වෙනි 10 කාරණා 10ක් දක්වා මුළු ත්‍රිපිටකයේම තියෙන තොරතුරු දසුත්තර කියලා කියන්නේ දස්ස වෙන්න කෙලවර කොට ඇත්තා වූ සූත්‍රය. 10 කාරණා 10න් ඉවර වෙන සූත්‍රය. මේක අපේ දේශකයන් වහන්සේ සරුවචන වහන්සේ නෙවෙයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සරුවචන වහන්සේ ඇසුරු කරමින් ඉගෙන ගන්නට ඉදිච්ච කරුණු ඔක්කොම ලස්සනට ගොනු කරලා කෙනෙකුට වගු කරගන්න ප්‍රස්ථාරගත කරගන්න හිතේ තියාගන්න පහසු නිදිකට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ තමයි ඉස්සෙල්ලාම මිනිස්සයා දැනුම ප්‍රස්ථාරගත කරන්න ඉගෙන ගත්ත වෙලාව. වෙන කිසිම ශාස්ත්‍රයක වෙන කිසිම දැනුම් සම්භාරයක මේ වගේ ලස්සනට ගොනු කරලා නැහැ. මොකද මේ වගේ ලස්සන ව්‍යාකරණයකට දාලා නැහැ. කරුණු ගොඩක් තියෙනවා. මේක පිළිවෙල කරලා නැහැ. ඒ අතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟ පුදුමාකාර ධර්ම දැනුමකටත් වඩා ඉදිරියට අපි වාගේ මේ අවුරුදු 2600 කට පස්සේ එන අයට මේක දෙන්න ඕනේ කොහොමද කියන එක එදා හිතලා පෙළගස්සලා තියෙනවා. ඒවෙන් තමයි අද තියෙන අධ්‍යාපන ක්‍රම ඔක්කොම ඇති වෙලා තියෙන්නේ උන්වහන්සේලාගේ තිබුණු මේ Taman අවබෝධ කරගෙන ඉදිරියට සාසනය පවත්වන ගමන් එන කෙනෙකුට ගිලිහෙන්නේ නැතුව කරුණු හරියට මාලයකට මැණික් ගල් ඔබනවා ඔබනවා වගේ. ඒතර පේනවා ගලක් හරි වැටලා තියෙනවා නම් තේරෙනවා අඩුපාඩුව තේරෙනවා. ඒ නිසා මේ දසුත්තර සූත්‍රය තමයි අපි පහුගිය ටිකේම ගත්තේ. ඒකේ අපි 1 2 3 කියන පොත් ටික පසුගිය වැඩමුළුවලදී සාකච්ඡා කරලා තියෙනවා. අද අරගන්නේ කතමේ චත්තාරෝ ධම්මා පහතබ්බා කියලා හතරවෙනි පොතේ කාරණාවක් සරුවත් මේ සාරිපුත්‍ර සාංශය අපෙන් අහනවා ප්‍රහාණය කළ යුතු බහා තැබිය යුතු කාරණා හතර මොකක්ද කියලා. අපේ ආධ්‍යාත්මික ජීවිතයක අපි බලාපොරොත්තු වෙන්නා වූ චේතෝ විමුක්ති ඵලය හෝ ඵල සමාපත්තිය ලබා ගැනීමේදී ප්‍රඥා විමුක්ති ඵලය හෝ ප්‍රඥා විමුක්ති ඵලය සමාපත්තිය ලබා ගන්නකොට ප්‍රහාණය කළ යුතු ධර්ම හතර මොනවද කියලා. ඒ ප්‍රහාණය කළ ධර්ම එක මොකක්ද කියලා ඇහුවොත් ඒකට දෙන උත්තරය තමයි තෘෂ්ණාව. ඒක සමුදය සත්‍ය වශයෙන් අපි දන්නවා. දුක්ඛ සත්‍ය හත්පසින් දත යුත්තක්. ඊට පස්සේ ප්‍රහාණය කළ යුත්තේ සමුදය සත්‍ය. දුක ඇති කරන්නා වූ ප්‍රධාන හේතුව එතකොට තනි හේතුව ඇහුවොත් කියන්නේ ඒකට තෘෂ්ණාව, තණ්හාව. ප්‍රහාණය කළ යුතු ධර්මයක් විදියට. ධර්මං පහතබ්බං ඊට පස්සේ දැන් දෙකේ කාරණා තුනේ කාරණා හතරේ කාරණා වෙනකොට හතර වෙනකොට මේ තෘෂ්ණාව වැඩ කරන හතර ආකාරයක්. එහෙම නැත්නම් තෘෂ්ණා කියන්නේ එක කාරණාව එක ආධ්‍යාත්මික ජීවිතයක් තුළ හොල්මන් හතරකට වැඩ කරනවා. එක එක එක වේස නිරූපණ දාගෙන නානා ඍතු වේසමවා මග අවරනවා. අන්නේ හතර දැනගත්තොත් එයා දැනගන්න ඕනේ හතරින්ම නියෝජනය වෙන්නේ තෘෂ්ණාව තමයි. නමුත් මේ තෘෂ්ණාව කියන එක පොදියට අල්ලන්න බෑ. මෙයා හතර ආකාරයකට ඉන්නවා. එහෙම නැත්නම් එක චිත්‍රපටියේ චරිත හතරක් රඟපානවා. එකම පුද්ගලයා. ඒ නිසා සෑහෙන්න ගෙවන්න ඕනේ මෙයාට. අන්තිම දක්ෂයි. ඒක එක එක චරිත රඟපානවා. ද්විත්‍ය චරිත, ත්‍රිත්‍ය චරිත, චතුර්ථ චරිත රඟපානවා. ඉතින් ඒක නිසා අපි පෙළගස්සලා තියෙන නිසා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාමාන්‍ය එක පිළිබඳ උනන්දු කෙනෙකුට අත්හැර ගන්න පුළුවන් දන්න දනින් පටන් අරගෙන ටික ටික ටික ටික අමාරු වෙන විදිහට පටන් ගන්න තැනක ඉඳලා කෙලවරට යන තරට. ඉතින් ඒ විදිහට ප්‍රහාණය කළ යුතු ධර්ම හතර මොනවද කියවුවොත් පොදු නම දෙනවා චත්තාරෝ ඕඝා. චතුරෝග ඕඝ හතරක්. එහෙම නැත්නම් ඒක උගන්වන්නේ සැඩ වතුරු, මහා වතුරු, ඒ කියන්නේ බොහොම සීක්‍රෙන් ගලාගෙන යන වතුර පාරවල් හතරක් විදිහට පෙන්වනවා. ඉතින් ඒක චත්තාරෝ ඕගහා කියලා නම් කරලා හතර එක එක වශයෙන් ඒ කියන්නේ උද්දේත නිද්දේත පටිනිද්දේත වශයෙන් පෙන්නකොට උද්දේශ වශයෙන් කියනොත් චතුරෝග ප්‍රහාණය කළ යුතු ඕග හතරයි හතරටම දෙන පොදු නම ද චතුරෝග. ඒක නිද්දේශ වශයෙන් නිදර්ශන වශයෙන් පෙන්නකොට ඒක කාමෝග භවෝග දිඨෝග අවිජ්ජෝග කියලා ඕග හතරකට පෙන්නනවා. මේ තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වූ ක්‍රමය. මාත්‍රිකාව දෙනවා ඊට පස්සේ මාත්‍රිකාව යටතේ පටුනක් නියනවා. ඊට පස්සේ පටුන යටතේ තියෙන එක එකක් පස්සේ පරිච්ඡේද වශයෙන් විතර කරලා කරලා දෙනවා. ඉතින් මේකෙදී සාරිපුත් මහා ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේ වගේ කෙනාට මාතෘකාව කියනකොටම නිවන් දකිනවා. මොකද ඒ අපින් පිරලා තියෙන කල ප්‍රහාණය කළ යුතු තෘෂ්ණාවයි කියලා කියනකොටම උන්වහන්සේලාට ඒකට අත්‍තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අටුවා ටීකා ටිප්පණි කියන්න ඕන කමක් නැහැ තේරෙනවා. නමුත් ඔක්කොම එච්චර මෝරලා නැහැ. ඔක්කොටම එච්චර බින් නැහැ. ඔක්කොටම එච්චර පාරමිතා පිළලා නැහැ. එතකොට යාට කියන්නවා මේ තෘෂ්ණාව හතර ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ඕග වාසයෙන් කාමෝග, භවෝග, ditthෝග, අවිජ්ජෝග කියලා. මොකක්දයි කාමෝග කියනකොට විපංචිතඤ්ඤ පුද්ගලයන්ට විශේෂිත ඥාන ඇති කෙනාට ආයේ ඇතියාට. නාට ඊට වැඩි ඒ විස්තර කරන්න ඕන කමක් නැහැ. නමුත් නෙය්‍ය පුද්ගලයාට එහෙම කිව්වට බෑ. යාට ඒක තේරුම් ගන්න බෑ. යාට ඒකට විස්තර අවශ්‍යයි. ඉතින් මෙතන ඔක්කොමලා ඉන්නේ නෙయ్య පුද්ගලයෝ කියලා හිතන නෙවෙයි මම මේ කතා කරන්නේ. සමහර කෙනෙකුට මේ මට්ටමට එනකොටම අපි මේ කතා කරන්න හදන්නේ මොකද්ද කළ යුත්තේ මොකද්ද කියන එක අනික් කෙනෙකුට වැඩිය වැටහෙන ගතියක් ඇති. නමුත් අපි අර කාටත් වැටෙන ක්‍රමයට යන්න ගියාම අපිට සිද්ධ වෙනවා මේ කාම ඕගය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේ ඕග හතරේ ඇයි කාම ඕගේ ඉස්සරහින් තිබ්බේ? ඒක තේරුම් ගත්තා පස්සේ ඒක භවය පිළිබඳ භව ඕග පිළිබඳව තේරුම් ගන්න මොන විදිහේ උදව්වක් ආධාරයක් කරනවද ඊට පස්සේ කාමෝග භවෝග අවබෝධ කරාට පස්සේ දිට්ඨි කියන දෘෂ්ටි ඕගයක් සැඩ වතුරක් පාඩපත් වෙන්නේ කොහොමද මේ දන්න දැනුමින් ඒකට ඇති ආධාරය මොකද්ද තේරුම් ගන්න ඊට පස්සේ මේ තුනීම ආධාර ඇතුව කොහොමද අවිජ්ජාෝගය කියන එක තේරුම් ගන්න කියලා මේ එක එකට ධර්ම પરම්පරාවක් තියෙනවා. ඉතින් මේ ඕග අඳුනා ගැනීමේ ධර්ම પરම්පරාවේ මුලටම තියෙන්නේ කාමෝගය කියන එක. ඉතින් මේ කාමයේ ඕගයම තමයි වෙන විදිහකට ඔය තෘෂ්ණාව කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒකට උඟ දෙනෙක් ඒ තෘෂ්ණාව වශයෙන් හඳුනාගන්නේ කාමෝගය පමණයි. යතන භවෝගය තේරුම් ගන්න බෑ. ඒක නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තණ්හාව තුනට කඩලා පෙන්නනවා. දැන් ඒකම තමයි මේකේ හතරකට කඩලා පෙන්නනවා. කාම තණ්හා කියන කාම ඕඝ කියලා සඳහන් කරලා තිනවා. භව තණ්හාව කියන එක භව ඕගේ කියලා සඳහන් කරලා තියෙනවා අවිජ්ජ විභව තණ්හාව කියන එක මේකේ දිට්ඨෝග අවිජ්ජෝග වශයෙන් බෙදිලා යනවා ඉතින් නිසා අද දවසේ ඇතුළත සාකච්ඡාවට ලං කරත් හොඳයි, දේශනා කරත් හොඳයි කියලා මම ඉදිරියට තියාගන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාමෝග කියන එක. ඒ කියන්නේ මේ කාමය කොයි විදියටද අපිව ගසාගෙන යන්නේ. අපිව දියසුලියකට අහු කරන්නේ. අහු කරාට පස්සේ අපි අසරණ වෙනවා. ඒ සාමාන්‍ය තුනී වතුර අපි බොහොම ප්‍රියට සෙල්ලම් කරනවා නාන්න කියන්න පාවිච්චි කරන එක අත්‍යවශ්‍ය දෙයක්. නමුත් ඕක ගැඹුරකට යනකොට යනකොට ධන මට්ටමට තන මේ ඊංග මට්ටමට තන මට්ටම තනම තන මට්ටම් ප්‍රමාණයට කර මට්ටමට බෙල්ල මට්ටමට ඉහ මට්ටමට යන කවුකද හිල්ලවත් එච්චර දරපත ප්‍රශ්නයක් නැත්තේ නෑ ඕන උනොත් ඔලුව සන්න පුළුවන්. නමුත් ඔක බැහැගෙන බැහැගෙන බැහැගෙන ගිහිල්ලා යම් වෙලාවක පෝන මට්ටමට ගියාට පස්සේ ඊට පස්සේ වැඩේ ටිකක් අමාරුයි. ඒ නිසා කොතෙන්ට යනකම් හුම්ම ටික බේර ගන්න පුළුවන්ද? කොතනින් එහාට හුස්ම ගන්න බැරි මට්ටමට යනවද? අර ප්‍රේම කරන ජලයම අන්තිමට ගිලී නැහින මට්ටමට සැඩ වතුරක් බාටපත් වෙනවද? සුලියක් බාටපත් වෙනවද? සුලාවක් බාටපත් වෙනවද? මහ වතුරක් බාටපත් වෙනවද කියන එක ඒ කෙනා ගොඩින් දැද්දි තේරුම් ගන්න නැතුව වතුරට බැස්සට පස්සේ නම් තේරුම් ගනී කියලා හිතනවා. තේරුම් ගන්න අවස්ථාවක් දෙන්නෙත් නැහැ. සැඩ වතුරට අහුවෙලා යද්දි මේවා කතා කරන්න වෙලාවක් නැහැ. ඒක නිසා අපි ඔක්කොම ඉන්නේ වතුර කියලා මතක තියාගන්න. එක්කෙනෙක්වත් නැහැ ගොඩ ඉන්න පුළුවන් කෙනෙක්. ඉන්නෙම සැඩේ තමයි වතුරෙම තමයි. නමුත් මේක කොතෙන්ද ගියාට පස්සේද අනතුරුදායක මට්ටමටපත් වෙන්නේ. එතෙන්ට යනකම් මේ අත්‍යවශ්‍ය වතුරක් ගැන මේ කතා කරන්නේ. නමුත් ඒකම අසුරු කරගෙන අසුරු කරගෙන යනකොට මට්ටමකින් එහාට ඒකම ගසාගෙන යන්න පටන් ගත්තට පස්සේ වතුර මාරාන්තික තත්ත්වයටපත් වෙනවා පාශයක් වාටපත් වෙනවා. ඊට පස්සේ සමහර විටක තව කෙනෙකු උදව්වෙන් ඇවිල්ලා කෙස්සල්ලෙන් අල්ලලා උඩ දාන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නමුත් ඊටත් වැඩිය කැමරට ගියාට පස්සේ කෙනෙකුටත් උදව් කරන්න බෑ. ඒ ඉතින්දි කියනවා පීනනකොට මරබයේ පීනනකොට කරටත් කරටත් දාගෙන පීනන්න බෑ. මගේ දරුවා කියලා, මගේ අම්මා තාත්තා කියලා කරටත් දාගෙන පීනන්න බෑ. මොකද Tamanටත් බෑ. මේ සැඩ වතුර කපාගෙන යන්න. ඒතකොට තව කෙනෙක්ගේ රට දන ආ යම්මචන් අපි දෙන්නම ගෙදර පීනමු කියන්නේ එහෙම පෙන්කෙලින්න පුළුවන් ගතියක් වතුර නැහැ. ඉතින් අන්නේ සැඩ වතුර පිළිබඳව ප්‍රහාණය කළ යුත්තක් කියලා දැනගෙන අපි මේ වතුරේ ඉන්න පුද්ගලයා බවක් දැනගෙන කොතනින් එහාටද මේ ශික්ෂාව ප්‍රහාණය හික්මීම යෙදෙන්නේ කියන එක පුද්ගලයා පුද්ගලයාට වෙනස්. වතුරෙමයි අපි ඔක්කොම ඉන්නේ. කවුරක්වත් හිතන්න එපා අපිට වතුර නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. එතන මේ කාමේ නැතුව මේ ජීවිතේ පාත්තන්න බෑ. නමුත් කොතෙක් දුරට යනකම් <clears throat> ප්‍රයෝජන සරකලා පාවිච්චි කරනවද? කොතනින් එහාට සුඛෝපභෝගිද? කොතනින් එහාට පාරිභෝගිකත්වයට වැටෙනවද කියන එක එක්කෙනෙකුටවත් මේ ලෝකේ තේරෙන්නේ නැහැ. ඒක තේරෙනවා විශේෂම දියුණු රටවල් වලට ගියාට පස්සේ ඒ තමන් කොච්චර බඩු පරිභෝග කරමින් මේ පරිසර දූෂණය කරනවද පෘථිවිගෝලේ රත් කරනවද චිත්ත දූෂණ තත්ත්වයටපත් කරනවද අන්තිමට ඒක නිසා নানা ආකාර රෝග හදාගෙන নানা ආකාර මානසික අසහන වලටපත් කරගෙන විපිලිසරව බලානින්නවද කියලා මේ මේ වස්තුව වැඩිකම නිසා ඇති කරගන්න රෝග. පිටරටකට ගියාම අපිට වගේ නැත්නම් ලංකාව වගේ තුන්වෙනි ලෝක රටකට වගේ ඌනතාවයක් දරිද්‍රතාවයක් හිගතාවයකට වඩා තියෙන්නේ දේවල් වැඩි වෙලා ඒක පාලනය කරගන්න බැරුව අන්තිමට ඒකෙම ගිලිල්ලා නැහින తত্ত্বය සම්පූර්ණ උඩු යටිකුරු තත්ත්වයක් තියෙනවා. ඉතින් අපිත් මේ බොහොම ශීඝ්‍රයෙන් එතෙන්න තමයි යන්න හදන්නේ මේ දේශපාලනඥයෝ අපිව ගෙනියන්න හදන්නේ ඔය දියුණුව දෙන්න තමයි. දීපු දවසේ ඒක දෙන්නේ කිසිසේත්ම සීමාව දන්නේ නැති අමන පිරිසකට. ඊට පස්සේ ඒකේ නැහිනෝ. ඒ කාම ඕඝය පිළිබඳව ඒ කතා කරන දැනේදී ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන උපමාවක් ගෙනලා දෙනවා. යම් කිසි තැනක මී පැණි ටිකක් බෝතලේ මූඩිය වහන්න බැරිලා තිබ්බොත් ඒකට ඇඹලෙක් ඇදිලා ඉන්න වැඩි වේලාවක් යනවා. මොකද හැම තැනම ඇඹලෝ ඉන්නවා. එයා ගිහලා හොට ගහපු ගමන් මුළු ඇඹල කූඩුවම කට්ටිය එනවා මෙතෙන්ද. රහු බැඳගෙන පුදුමාකාර වේගයකින් එන්නේ මේ ටෙලිෆෝන් එකකින් කතා කරලා කියනවට වැඩිය ශීක්‍රයි. ඇట్లా තිබ්බොත් පොඩි වේලාවක් ඇතුළත උන් එනවා පුදුම වේගයකින් ඇදිලා එනවා. ආවට පස්සේ ඒ ඇඹලයි එක දෙන්න තුන හතර ගිහිල්ලා ඒ මීපැණියට හොම්බ දාගෙන මීපැණි පුල්ලුවන් තරම් බොණ්ඩ පටන් අර ගන්නවා එකේ කුටුවක්වත් තේරෙන්නේ නැහැ දැන් මීට වැඩිය බිව්වොත් මම මේකට ලෙසලා වැටෙයි කියලා. එක එකක් බීලා දැන් ඇති කියලා අපහු යන්නේ මෙච්චර මේ වැඩිතෝගේ කම්මප්ප කාලෙවත් හම්බෙලා තිබුණ නැති එකේ දැන් මේක තව උගුරක් බිව්වොත් මොකද වෙන්නේ කියලා බොනකොට අර හොම්බ ගිහිල්ලා මේ පැණියකට යනවා. ඉතින් ඒ සංසේ විස්තර සහිතව කියනවා. ඒත් මේ මේ ඇඹලයට හිතනවලු කකුල් හය ගොඩනේ. ඕක උඩට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා ඌ හිතන තවත් ඔය නිකන් කියන එකේ නිකන් දෙන මේ පැන්නේ උගුරක් වුණොත් පළවෙනි කකුල් දෙක යනවලු. ඒකත් දැන් මඩේ. උට ඒත් හිතන තව හතරක් තියෙනවනේ. ඕකෙන් පුළුවන් ඒ උඩට ගන්න කියලා. බොන එක නතර කරනවා කරගන්න බැරුව තව කකුල් දෙකක් ගියාට පස්සේ ওই මීපැණියටම වැටිලා මීපැණිය පාෂයක් බාටපත් වෙලා මීපැණියම ගිලිලා නැහිනෝ. ඒ ටික වෙලාවක් ගියාම මුඩු බෝතලයක මීපැණි පෙත්ත කපලා ඇඹලියෝ ඉන්නවා. හැම කෙනාම දඟලනවා දැන්. ගොඩේ එන්න බැරුව. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා සත්පුරුෂයෙකුට හිතුනොත් අනේ මම ගොඩ ගන්න ඕන කියලා ඇඟිල්ල දැම්මොත් එකෙක් ගොඩ ගන්න 10ක් ඇට යනවා. සත්පුරුෂයෙක්වත් අත දාන්නේ නැහැ. අත දාන්න බෑ. ඒ තරමටම මේ සත්තු ඒ මීපැණිය පාෂයට උන්න මොන තාලෙන් කිව්වත් මීපැණි තමයි. හැබැයි ඕක මට්ටම පැනපු ගමන් ඕක පාෂයක් පාටපත් වෙනවා. උගුලක් එමක් බවටපත් වෙනවා. ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරපන් කියලා. manuss ලෝකෙත් ඔච්චරම තමයි. කිසිම කෙනෙකුට මේ අපි සංඝයා වහන්සේලා ගත්තොත් සංඝයා වහන්සේලා අපි යපෙන්නේ සිව්පසෙන්. චීවර පින්න පාත සේනාසන ගිලම්පස. කිසිම සංඝයා වහන්සේ නමකට තේරෙන්නේ මෙච්චරක් සිවුරු ඇති කියලා. ඔක්කොම බාර ගන්න. ඉතින් බාරගත්ත පස්සේ මේක රකින්න ඕනේ, ඒක පරිස්සම් කරන්න ඕනේ, හොදන්න ඕනේ. নানা ආකාර වැඩ ඉතින් කරපුවාම භාවනා කරන්න වෙලාවක් නැහැ. මොකද මේ සිවුරු හොදෝදා ඉන්න වෙනවා. ලියුර ගන්නෙ නම් විලි වහ ගන්න තමයි. දැන් විලි ලැජ්ජ නැතුව සිවුරු කොටේ එලිල මැරෙනවා. මහානකම කියලා කියන්නේ සිවුරු මහානෙකට නෙවෙයිනේ. උගදෙනෙක් මහානකම හිතාන තියෙන ඔය මහානකම තමයි. ඉදිකට නූල් අරගෙන මහා මහා ඉන්නවා. ඒගොල්ලෝ හිතන ඕක තමයි මහානකම කියලා. ඉතින් මොනවා කරන්න ගියත් සීවර කර්මාන්තේ පලිබෝධේ කිලෝරක් නැහැ. කවුරක්වත් දන්නේ නැහැ ඒක කොච්චර ඵලිබෝධ කරද මේ අත්‍යවශ්‍ය දෙයක් මේ කතා කරන්නේ විලිව ගන්න ඕන සිවුර. ඕකෙන් කොච්චර ඵලිබෝධ කරගන්නවද කියලා. වැඩි වෙලා ඵලිබෝධ අඩු වෙලා ඵලිබෝධ ඕනේ පාට නැති නිසා ඵලිබෝධ ඕනේ නූල නැති නිසා ඵලිබෝධ ඕනේ දිග බලන නැති නිසා ඵලිබෝධ කිල්ලෝරක් නැති ඵලිබෝධ රාශියක් ඇති කරන තියෙනවා සිවුරට. ඉතින් මේ සංඝයා මේ විදිහනම් කිල්ල කොල්ල ගැන මොකද්ද කතා කරන්න තියෙන්නේ? එකම එක එකක්වත් ඉන්නවද මේ ඇඳුමකින් සන්තෝෂ වෙන එකෙක්? අද මුළු ලංකාවෙම වැඩිම ආදායම ලැබෙන්නේ ඇඳුම් කර්මාන්තේනේ. ඒ තරම් ඇඳුම් මොස්තර වෙනස් කරනවා. ඒක අපි තව තවත් වැඩි කරනවා. අපි හිතනවා අපේ බබාට ලත්තා දරුවට ලත්තාවක් හම්බ වෙනවා නම් ඇඳුම් කර්මාන්තේ වැඩි වෙන තරමට හොඳ ඇමරිකාවේ කෝටායක අපිට හම්බ වෙනවා නම් කොච්චර සන්තෝෂද අපි. මොකද අපේ රැකියාවල් වැඩි වෙනවා. අඳු මොස්තර ස්ථාන වැඩි වෙනවා. අපි දියුණුවයි කියනවා. එක එකක් දන්නවද මෙච්චර මේ අඳුෙන් අපිට විලි වහ ගන්න පුළුවන් මින් එහාට ගන්න එක මේ පරිසර දූෂණයක් එහෙම නැත්නම් ගෝලීයකරණයක් සිද්ධ වෙනවා රත් වීමක් සිද්ධ වෙනවා චිත්ත දූෂණයක් වෙනවා කිසිම කෙනෙකුට කිසිම අඩු ගානේ දෙමව්පියෙක් දරුවෙකුගේ ප්‍රාර්ථනා කරන දණේ මේ දරුවට ඇඳුමේ ප්‍රමාණය වැටේවා කියලා එකම දෙමව්පියෙක්වත් නැහෙනි වැඩි වැඩියෙන් දෙන්නනේ හදන්නේ. ඊ අර ගිලිච්ච මී මී මැත්තා මී පැණි ගිලිච්ච ඇඹලය තවත් තියලා තල්ලු කරන එක තමයි තියෙන්නේ. ඉතින් තිවුර ගැනව කතාවට පින්න පාතේ ආහාර ගැන කියනවා නම් කාටද තේරෙන්නේ දැන් මේ ඇති කියලා කාලා. ඇති කියවනක් ඇත්තෙම නැහැ. වැඩිම දවසට තුන් වේලක් විවිධාකාරයෙන් කෑම හදා හදා අතෙන්ද ගිහිල්ලා මෙතෙන්ද ගිහිල්ලා ඕක කැවිල්ල කැවිල්ලා ඉන්න එක තමයි අපිට තියෙන ලොකුම සන්තෝෂි. ඒකේ පිටරටකට ගියාම අනේ මේ බැරස්ස මේ කෙල්ලන්ට වෙලා තියෙන දේ කාලා කාලා කාලා කාලා පව් කියලා හිතනවා මොන જાතියකවත් බේරන්න බෑ. 50ක 60ක මේ තර වෙලා. ඒත් වැඩේ කනවම තමයි. ඉන්දියාවේ කෝච් එකට කියලා ගොඩ වුණොත් එහෙම ඒ බැරි වෙලා හරි ඒ Hindu මිනිස්සෙක් කියලා වාඩිනොත් හොඳ බෑග් දෙකක් අරගෙන එනවා. වාඩි වෙන්නේ සීට් එකේ මේ වගේ. ඉන්ට ගත්ත විඳලා යනකම්ම කනවා. එන්න මහතයි. වැඩිම කනවා. ඉතින් කවුරුහරි කිව්වොත් ඕක මේ ඔගේ ප්‍රමාණයක් තියෙන කියලා ගුටිත් කන්න වෙනවා. උඹගේ නෙවෙයි මේ මම හම්බ කරලා තියෙන්නේ. මේ අහිංසක වැඩනේ බත් කනවයි කියන එක බත් කාලා කවුද අපාය යන්නේ. උඹ කටවහන ඊටම එකෙකුටවත් තියනවද කියලා බලන්න කැමේ සීමාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට පොඩි සීමාවක් විදිහට මේ රැට නොක නොකා හිටපන් කිව්වොත් එහෙම කටිර ඔක්කොටම නිවන් දකින්න ඕනේ බෑ රැට නොකා බෑ. සංඝයා කීනමක් අද රැට කනවලද කියලා හිතන්නේ. එකෙකුටවත් බෑ. ගිහියෝ වැත්තක තියන්නකෝ. සිල්පදේ රකින්න බෑ. ඉතින් ඒක ලහන්නේ අර විශ් ප්‍රසිද්ධ ආමතු කෙනෙක් බත් කකා ඉනකොට උපාසක මහත්තයෙක් ගිල්ලවලු ස්වාමීන් වහන්සේ මේ රැටත් වළඳනවාද කියලා. මොකෝ මහත්තයෝ බත් කාලා කවුද අපායේ ගිය කියලා ඇහුවා. මහතර තොන්නගල බට්ටියක් කන්නේ කිව්වා. බොහොම උනන්දුවක් තියෙනවා සාසනයක් ගන්න ලොකු උනන්දුවක් තියෙනවා නිවන් දකින්න ලොකු උනන්දුවක් තියෙනවා චේතු විමුක්ති ඵලය සහ ඵල සමාපත්තියත් ඉල්ලනවා ප්‍රඥා විමුක්ති ඵලය සහ ඵල සමාපත්තියත් ඉල්ලනවා මේ එපයි කියලා අයින් කරව එක අතාරින්න බෑ. ඒකට කමන්නේ ඒක කොච්චර ලෙඩ වෙනවද? අද තියෙන ආහාර විතර විෂ જાතියක් මානව ඉතිහාසයේ කවදාකවත් තිබුණේ නැහැ. කවමදාකවත් මෙච්චර විෂ දේවල් මිනිස්සු කෑවේ නැහැ. කෑවොත් විසක්. ඒක හොඳට බලන්න තත්තු කන්නේ. අද ඉරුළු ගන්නව නම් ගන්න තත්තු කාපු එළවලු. කිසිම විසක් නැහැ. සත්තු කන්නතු ලස්සන ප්ලාස්ටික් කොතල වගේ තියෙනම එළවලු තියෙනවනම් අම්මු විස. සත්තු කන්නේ ස්වභාවික දේ උන්ට පිළිකා නැහැ උන්ට අසහන නැහැ උන්ට කොලෙස්ටරෝල් නැහැ උන්ට හાર્ට් ඇටැක් නැහැ උන්ට ඩයබටිස් නැහැ. මේ තීරම මිනිසයාට විතරයි. මොකද එකෙකුටවත් තේරෙන්නේ නැහැ. ප්‍රමාණ දැනගෙන කන්න. ඒක පුංචි සාත්‍තරයකුත් නෙවෙයි. ඒ මොකද ඒක සරුවච්චන් වහන්සේගේ දැනුමක්. ਸਰුවචනාසික තියෙන 15 චර්ණ ගුණවල එකක් තමයි භෝජනේ මත්ඤ්‍යතාවය. උන්වහන්සේ දන්නවා මෙන්න මෙතෙක් මෙතකක් වළඳන්න ඕනේ මෙයින් එහාට එපා. ඒක තාම භයානකයි සංයුතනික අටුවාවේ අටුවාචාන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා. ਸਰුවචන වහන්සේ දේශනා කළයි කියලා මම මේ මහානන්ට නොකල යුතු කෙරුවොත් මහානකම නොහිටින පරාජික හතරක් කියලා තියෙනවා. ඉතින් මම පස්වෙනි පරාජිකාවක් පනවනවා නම් ප්‍රතිවේක්ෂාවෙන් තොරව ආහාර ගැනීම තමයි මට කියන්න වෙන්නේ. එහෙම වුණොත් ඒකෙකුටවත් පහනකම් කරන්න බැරි නිසා මම ඒක පනවන්නේ නැහැ. ප්‍රතිවේක්ෂාවෙන් තොරව නැත්තම් එලඹ සිටි සිහියකින් යුතරව ගන්න පිටක් පිටක් පාසා නුවණින් සලකන්නේ නැතුව දාන ගැනීම පස්වෙනි පරාජිකාව වශයෙන් තලකන්න පුළුවන් තරම් උද්දී හැන්දෑවේ කරගන්න මල පනින තැනක් ඉරිපන්නුන් තැනක් විචක්‍රමණ වෙන තැනක් ඒක නිසා ආහාර නැතිකමක් නෙවෙයි මේ කතා කරන්නේ කවුද දන්නේ කොතනදී මම මේ ඇති කියන්නේ දරුවෝ කැමති දරුවෝ දෙමාපියෝ කැමති දරුවෝ හොඳට වළඳනවා දුන්නට පස්සේ මල පැන්නට පස්සේ ඒක එක දවසක් නෙවෙයි දවසට තුන් සැරයයි ඒ වගේ අවුරුදු 100ක් ඉන්නකොට හිතනද මේ ශරීරෙට මොන කරදරයක්ද කියලා. තියෙනවට කනවා කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. බීම ගැන කතා කරනම දෙයක් නැහැ. බොන කට්ටිය ගැන මේ කතා කරන්න ගියොත් එහෙම බණ කියන්න හම්බ වෙන ගුටි කන්න වෙන්නේ. ඒ කැමවීම. ඊට ගෙවල් බලන්න අද හදලා තියෙන ගෙවල් මුළු ඇමරිකාම ආර්ථිකයේ ගියා දැන් අවුරුදු 6කට ඉස්සෙල්ලා මේ ගෙවල් වලට තියෙන ණයට අරගෙන ගෙවල් හදලා තන්නේ කර පචයක් හුලම් බබුලක් ගිහිල්ලා මුළු ආර්ථිකයම කඩලා ගියා. එක මිනිස්සෙක් අද ගියක් පදිංචි වුණොත් අවුරුදු 20ක් හඹරන්න ඕනේ ගෙට සල්ලි ගෙවලා ඉවර කරන්නේ. කලාතුරකින් තමයි අවුරුදු 20කින් පුළුවන් වෙන්නේ ගෙට කඹරන්න. ඒ වෙනකොට ගේ ඉවරයි. හැම කෙනාටම ඕනේ අනික් කෙනාට වැඩිය ලස්සනට අලුත් ගෘහ නිර්මාණ ශිල්ප සහිතව හදන්න. ඒ සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තියෙනවා. ඔබට භාවනා කරන්න ගල්ලෙනක් හම්බුනොත් ධනිස් දෙක තෙමෙන්නේ නැති මට්ටමේ තියෙනවා නම් ඔයින් එහාට හොයන්න යන්න එපා. ධනිස් තෙමෙන මට්ටමක තියෙන ධනිස් දෙක තෙමෙන්නේ නැත්නම් එච්චරයි. තනිස් තෙමුණත් ගණන් ගන්න එපා. කඳ හරියට වෙන්නේ නැත්නම් ඔච්චරයි කියලා යැපෙන්න පුළුවන් කියලා. අද භාවනා මධ්‍යස්ථාන තියෙන විකාර බැලුවොත් භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා බලාපොරොත්තු වෙන පහසුකම් ටික බැලුවොත් මිනිස්සුයෝ අන්තිම දුරලයි. යෝගාවචරය පාව. මොන්නව හරි පොඩ්ඩක් අඩු පාඩුවක් කොහොමඩක්වත් භාවනා කරගන්න බෑ. gedara තියෙනා වගේම මේක තියෙන්න ඕනේ. ඉතින් සීනාසන වලට පුදුමාකාර බැහැියක් තියෙන්නේ. මොකද අපේ අම්මලාගෙන් ඇහුවොත් අපේ අත්තම්මලා උන්දලා කවදාකවත් මේ තරම් සැප විඳලා නැහැ. හැබැයි උන්දලා දීර්ඝායුෂ්කයි. උන්දලා මේට වඩා හොඳට හදා බෙදාගෙන කෑවා. අද ඔක්කොම සැප සම්පත් තියෙනවා. හැබැයි දිහා බලපුවම එක එක කා කොටා වැටෙනවා. හැම කෙනාම අරයට වැඩිය හොඳින් කරන්න හදනවා. ඒ නිසා මහා පොළොව දූෂ්‍ය වෙලා තියෙන්නේ. මේ ගෙවල් කර්මාන්ත නිසා. කියලා වරක්ම නැහැ. බෙහෙත් ಜಾති ගත්තත් කිලෝරක් තුති බෙහෙත් ಜಾති තියෙන. හැබැයි අද විතර ලෙඩ තියෙන යුගයක් කවදාකවත් නැහැ. ඒ නිසා මේ සංඝයාගේ සිව්පස්සේ අරගෙන කල්පනා කෙරුවොත් සන්තුට්ඨෝ හෝති iter iter චීවරේන iter iter චීවර සන්තුට්ඨිය ආච වන්නවාදී කියන විදිහට ලදයන් සිවුරකින් සතුටු වීමත් ලදයන් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කිරීමෙත් ආර්ය වංශේ මේකයි බුදුහාමුදුර අපිට දීපු වංශේ බ්‍රහ්ම වංශේ අපි ඒක ඉක්මවලා මේ බුදුහාමුදුරු දීප ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න හදනවා කියලා කියන්නේ කරන්න බෑ. සන්තුට්ඨෝති ඉතරීතර පින්නපාතේන ඉතරීතර පින්නපාත සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ලදයන් පින්නපාතකේ යැපියා. ඒකල ඒ යදයන් පින්නපාතකේ යැපෙන්න පුළුවන්කම වර්ණනා කරන්න කියලා තියෙනවා. අරක නෑ මේක නෑ අර කැලි දාන්න ඕන මේ කැලි දාන්න ඕන දෙන්න තම්බල දෙන බතක් කාලා වැඩි නිකන් හිටපන්. ඒක හරියන්නේ නෑ. සන්තුට්ඨෝති ඊතර ඊතර සීනාසනේ ඊතර ඊතර සීනාසන සන්තුට්ඨ්‍යා චවන්නවාදි මේ රුක්ක පොළ සීනාසෙත් තියෙනවා ගල්ලෙන් තියෙනවා නැත්නම් හතර පළ ඇඳපු ගෙවල් තියෙනවා මේ වාගේ නැත්නම් තනි පළේ ගෙවල් තියෙනවා මොකක් හරි ලැබිච්ච දෙයින් සතුටු වෙන බෑ මට අල්ලපු ගෙදර එක්ක නයින්නේ කොනේ මට එහා ඇඳේ ඉන්න එක්ක නෝන එක මට දිනයන් බෙහෙතකින් සතුටු වෙන්න කියලා මේ බුදුසසුනේ පෙන්නන මේ කාමයාගේ තියෙන මේ වාල් ගතිය, අපිව වාල් කරන ගතිය, අපිව කඹරවන ගතිය, අපි දාත භාවයටපත් කරන හැටි, මේ දාස භාවයටපත් කරන්න මේ ජීවපතේ නිසා. අපි ළඟ මේ කුල ભેද, පන්ති ભેද, සේරම ભેද තියෙන මේ මේක නිසා යම් කෙනෙක් කවුරු හරි දන්නවනම් මේ ඕග හතර ඉස්සල්ලාම තියෙන මේ කාමෝගය කියන එක තේරුම් ගත්තොත් ඒක නැති කරන්න නෙවෙයි මේ සරුවචනංශය කතා කරන්නේ. ඒක අත්තිකිලමතානියෝගය. නැත්නම් සුඛෝපභෝගීත්වය. මේ පාරිභෝගිකත්වය. මේ තියෙනවට පාවිච්චි කරන ගතියේදී කොතෙන්ට එනකම් ප්‍රයෝජනෙ සලකලාද කොතනින් එහාට කාමේ කාම ඕගයකට වැටෙනවාද කියලා නොදන්න කෙනාට අටුවාචාරින් වහන්සේ නිසා කියනවා පෘතජ්ජනයයි කියලා. යම් කිසි කෙනෙක් දන්නවා මෙතෙන්ට යනකම් ප්‍රයෝජනයි අර්ථය සිද්ධිය සලකනවා එහෙම නැත්නම් ප්‍රයෝජනෙ සලකපාගෙන මෙතින් එහාට යනකොට මෙයාට තේරෙනවා දැන් මම යන්නේ අතිශෝක්තිය පැත්තකට සුඛභෝගී පැත්තට හරියට මේ තන දන්න කෙනාට කියනවා ආර්යයන් වහන්සේ කියලා. එයා මේ සිවුරු නැතුව ජීවත් වෙනවා කියන එක නෙවෙයි. තුන් සිවුරෙන් පුළුවන් තරම් සන්තෝෂ වෙන්න බලනවා. ඥාන පරිමිත් ඇඳුන් නැතුව ඉඳ හදනවා කියන එක නෙවෙයි. පිළිවහ ගන්න මට්ටමට සතර වෙනවා. ඉතින් එහාට ගිහ ගමන් දන්නවා මේක පරිසර දූෂණයට බලපානවා. තරම් වෙන්නේ නැහැ. කෑම, තීනාසන, ගිලම්පස ප්‍රමාණය දැනගෙන පාවිච්චි කරනවා නම් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ප්‍රමාණය පන්නනකොට දැන් මම ඉන්නේ අතිශෝක්ති තැනක මම ඉන්නේ ඕනකට වැඩි සුඛෝභෝගී තැන කියලා තැනේදී හරියට දන්න ගතිය තමයි අපි මේ භාවනාදී හුරු කරලා දෙන්න හදන්නේ. ඒක හුරු කරලා දෙන්නේ මේ ශිවපසයට සම්බන්ධ කරලා නෙවෙයි. අපි ගත්ත අරමුණට සම්බන්ධ කරලා ඒ අනුව අපට පුළුවන් පස්සේ මේ සිව්පසේට අපි මේක යොදන්නේ කොහොමද කියලා බලන්න. එතනදී පරෝපදේශ රහිතව මෙච්චරයි එහාට ඕනේ නැහැ. කියන එක සතුටු වෙන්න තීන්දුව කරගන්න පුළුවන් කෙනා නම් ඒ කෙනාට ඉස්සරහට කවදාකවත් පරිසර දූෂණයක් කරන්න ඕනේ නැහැ, චිත්ත දූෂණයක් කරන්න ඕනේ නැහැ, පෘථිවි රත් කරන්න ඕනේ නැහැ. ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාමෝග පිළිබඳව මම මේ කියපු එකම දෙයක්වත් ඔය එක්කෙනෙකුටවත් අලුත් දේවල් නෙවෙයි. ඒක මේ බණකදී මේ වාඩි කරවලා දිල් සමාදන් කරලා කරන්න කියලා දෙන්න ඕන එකක් නෙවෙයි. නමුත් මේ ටික දන්නේ නැතුව අපිට ඉදිරියට යන්න බැරි නිසා මෙච්චර අපි වෙලා අරගන්නවා. යමුත් යම් කිසි කෙනෙකුට මේ කාම ඕගය මේ සැඩ වතුර මට්ටම පැන්නට පස්සේ මම ඉන්නෙත් වතුරේ තමයි දැන් මේ තනමත්තක් ගිහිලා තියෙනවා දැන් කරමත්තක් ගිහිලා තියෙනවා දැන් එහෙමත්තක් ගිහිලා දැන් දැන්වත් අඩු ගන්න නතර වෙන කියලා තේරුනොත් එයා ගොඩබිම දිහා බලනවානේ ආන්නේ කොට බිම බලන්න යන මිනිස්සයාට බුදුරජාණන් කියන්නේ නික්කම්මේ ආනිසංස දන්නෝය. නික්මීම වතුරෙන් මේ මහා සැඩ වතුරකට යන්නේ. අනිත් පැත්ත හැරිලා කොට බිම දිහා බලන හතර මිනිස්සයාට බුදු කෙනෙක් පේනවා. ආර්යයන් වහන්සේලා පේනවා. ඒකට තමයි ශාසනය කියලා කියන්නේ. නමුත් වතුරේ තියෙන හැඩේ පල්ලට අදින ගතියක් තියෙනවා. ලෙස්සුවොත් වැටෙන්නේ වතුරට. ඒක නිසා යම් කිසි කෙනෙක් එතෙන්ට යනකම් ඉන්න ඕනේ. මොකද ජීවත් වෙන්න එක නැතුව බෑ. ඊට පස්සේ ගොඩ එන්න හදනවා නම් නැත්නම් කාමෝගයෙන් ආදීනව දැනගෙන ගොඩ එන්න හදනවා නම් ඒ කෙනාට තේරෙනවා ඒක කොහොල්ල බබත් එක කරපු සෙල්ලමක් වගේ බැඳෙන්න පුළුවන් වුණාට ගලවන්න අමාරුයි. අපි මෙතෙක්කල් රණ්ඩු කර කර ඊර්ෂ්‍යා කර කර අල්ලපු ගෙදෙට්ට වැඩිය මේ කාමයේ අල්ලන්න දැඟලුවාට කවදා හරි හිතුනොත් මේ කාමය කාම ඕගයක් පාටපත් වෙලා මට හුස්ම ගන්න බැරි දැනකටපත් වෙනවා ඒ නිසා මම මේක පිළිබඳව යම්ම හික්මීමක් යම්ම ශික්ෂණයක් යම් ආකාරයක පිළිපැදීමක් අවශ්‍යයි කියලා කාමෙන් පොඩ්ඩක් එන්න බලන්න පුදුමාකාර අමාරුවක් තියෙනවා තේරෙන්නේ නැහැ කොහොමද බැඳිලා තියෙන්නේ කියලා. ඒක හරියට මේ පොළවට දේවල් ගුරුත්වාකර්ෂණයෙන් බැඳිලා තියෙනවා උස්සන්න අමාරුයි. හැබැයි පේන්නේ මොකෙන්ද බැඳලා තියෙන්නේ කියලා. ඊට බොහෝමත්ම අමාරුයි මේ කාමෝගය. නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරන්නේ ඕකට තමයි. අපි මේ හදා වඩා ගත්ත අපේ ප්‍රියමනාපදී පොඩ්ඩකට හරි වෙන් වෙන්න බෑ අපට. ඒ මන්දියට අරක අල්ල බදාගෙන ඒක සිප වැළඳ ගනිමින් ඒක දිනු පවසු කරමින් ගත කරන ජීවිතේ ඉනකොට භාවනා කරන්න වෙලාවක් නැහැ. වෙන දරකට ගිහිලා කරන්න වෙලාවක් නැහැ. මොකද මේ ප්‍රිය වස්තුන්ගෙන් නිශ්චල චංචල දේපල වලින් වෙන් වෙන්න වීම ඒ අර රට්ටපාල සූත්‍රයේ සඳහන් මරණයේදී සිද්ධ වෙන්නේ අකමැත්තේ. මේ උපයාගත් හදාගත්ත වස්තු වලින් මරණයේදීත් වෙන් වෙන්නේ අකමැත්තෙන් නම් පණ තියෙද්දි මේ වස්තු වලින් අයින් වෙනවා කියන එකක් හිතන්න. කාමෝගේ තේරුම් අරගෙන කාමෝගෙන් පොඩ්ඩකට හෝ ස්ථිරව වෙන් වෙන්න හදනවයි කියන එක බුදු කෙනෙක් නැති ලෝකෙක වෙන්නේ නැහැ. මේ කිසිම ආගමක කියවලා බලන්න ඒක මේ කාමයාගේ ආධිනව පෙන්ලා දීලා තියෙනවාද කියලා මේ දෙවියන් වවපු ලෝකේ මිනිස්සයා සඳහායි. ඕන විදියට සැප විඳින්න. හැබැයි මේ දෙවියන් අතර පොඩ්ඩක් යාතිකා කරන්න ඉච්චරයි කරන්න ඕනේ. එහෙව් ආගමක් තියෙන තැනක බුදුරජාණන් වහන්සේ ඍජුව ප්‍රකාශ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඍජු ප්‍රතිපදාවක් විදිහට මේ කාමයාගේ ආධිනව තේරුම් ගන්න කටයුතු කෙරුවේ නැත්නම් බුදුන්ඩවත් ගොඩ ගන්න බෑ. ඒ නිසා ආධිනව සලකලා මේකෙන් ගොඩ වෙන්න බලපන් අඩු ගාණිතාවකාලිකව. නැත්නම් අයින් වෙන්න බලපන්. අන්නේ යන කෙනාට තමයි තේරෙන්නේ මෙච්චර ආසාවෙන් මේක වැඩුවට එළියට යන්න ගිය දවසේ තේරෙනවා ඒක මොනම ඒ අපිම ප්‍රේම කරන එක එක්කත් අපි නිවන් දකින්නට කැමති නැහැ. උන් තමයි අපිට තියෙන බරපතලම කොක්ක. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. කවදා හරි කවුරු හරි හිතලා තියනවාද අපි ප්‍රේම කර නැත්තන් ප්‍රේම නොකරපු දැනගින් අපිට දුකක් ඇවිල්ලා තියෙනවා කියලා? කද්දාවත් නැහැ. පැමිණිච්ච හරියක් අපිට දුක් ඇවිල්ලා තියෙන්නේ අපි හදාතනා වඩා ගත්ත අපේම ප්‍රේමණීය වස්තුවලින්. ඒ නිසා බුදුරජාණන්සේ තර්කයෙන් පෙන්ලා දීලා තියෙනවා. අහපු නැති, දැකපු නැති, හිතපු නැති කිසිම දෙයකින් අපිට දුකක් ඇවිල්ලා තියෙනවද? එන්න හරියක් දුක් විඳලා තියෙන්නේ අපි ආහපු, දැකපු, විඳපු, දන්න දේවල් වලින් විතරයි. ඒ දේවල් තමයි ඔබ අල්ලගෙන ඉන්නේ. ඔබේ දේවල් තමයි අහුවෙලා තියෙන්නේ. සිහි මොලේ ඇතු. එහෙම නැත්නම් ලුණු මිරිස් කන මොලයක් තියෙනවා මේ උකුණෙකුයි තරම්වත්. මේක මේ තරම වද දෙන එකෙන් 100ක් අයින් වෙන්න නෙවෙයි මේ කතා කරන්නේ. පොඩ ඈත් වෙන්න බලන්න කියලා. අබිනිෂ්ක්‍මණය කියන එක කිසිම පොතක නැහැ. කිසිම පොතක නැහැ තියෙන්නේ බදා ගන්න හැටි විතරයි. ඉතින් බුදුරජාණන්සේ මෙහෙව් ලෝකයකට පහළ වෙලා රජගෙදරින් බහැලා හිඟන තැනටපත් වෙලා උන්වහන්සේ ඉන්ද්‍රකීලේ වගේ ගහලා අද දක්වාම අපිට කියලා දීලා තියෙනවා අම්බ කරන එක ලොකු දෙයක් තමයි. හැබැයි මැරෙන්න ඉස්සලා පොඩ්ඩක් ඕකෙන් අයින් වෙන්න බලපන්. එහෙම නැත්නම් මැරෙන්නේ මොනව බලාගෙනද? මැරෙනකොට මොකද්ද ඔළුවට එන්නේ? ඒ යනවා ගිහිල්ලා ඉතින් එතන තැම්පත් වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට හිතුනොත් යම් කිසි කෙනෙකුට අදහසක් පහළ වුණොත් පරිේශන මට්ටමකට හරි ගමන් මේ කාමෙන් පොඩ්ඩක් අයින් වෙන්න ඕනේ කියලා නිවනට වැඩිය ඒක වටිනවා. ඔය කිසි කෙනෙක් ඒක දන්නේ අපි මේ මේ නිවන් ලැබුන්නේ ධ්‍යාන ලැබුන්නේ මාර්ගඵල ලැබුන්නේ කියලා මැරෙන්න හදනවා. ඔය සරුවචන් වහන්සේ දකින්නේ මේ කාම ලෝකයෙන් පොඩ්ඩකට හරි වෙන් වෙන්න එකෙකුට හරි හිතුණා නම් එකියෙකුට හරි හිතුණා නම් ඒක නිවනට වැඩිය අමාරුයි. ඒක අමතක වුණාට පස්සේ තමයි අපි මේ භාවනා වැඩ පිළිවෙල හරියන්නේ නැහැ අපිට ප්‍රතිඵල ලැබුන්නේ නැහැ අපිට නිවන් ලැබුන්නේ නැහැ කියලා අඬන්නේ අඩු ගානේ භාවනා වැඩ පිළිවෙල නිසා తాවකාලිකව හරි කාමයෙන් පොඩ්ඩක් වෙන් වුණාන කියන එක දන්නවනම් අපි මේ ඉඳගෙන ඉන්නකොට මොන තරම් සැපද්ද කියලා හිතනද කිසිම මිනිස්සෙකුට කිසිම සතෙකුට කරගන්න බැරි වැඩක් අපි කරලා තියෙන්නේ අපේම ප්‍රිය වස්තු වලින් අපේම මනාපෙන් අයින් වෙලා අපි ඒක නැතුව කිසිම ප්‍රිය වස්තුකින් තොරව ඉඳගෙන ඉන්නවා සනීපෙට ඉඳගෙන ඉන්නවා සමමිතිකව. ඉඳගෙන ඉන්නවා සැහැල්ලුව. ඕනකොට නිවන කියන්නේ. ඔයින්කට මොකක්වත් නැහැ. ඉතින් ඒක වෙනුවට මට රැස් ජීතුනේ නැහැනේ තාම මට දිබ්බ චක්කු ඥානෙ පහළුනේ නැහැනේ මට චත් මේ ධ්‍යාන ලැබුන්නේ නැහැනේ කියලා නටන්න හදනවා නම් ඒ අර කාමයේ දීලා ඇවිල්ලා තව මොකද්දෝ එකක් අල්ලගෙන බදාගෙන නටන්න හදනවා. ඒක තමයි ඔය පස්සේ කියන මේ භවෝග දිට්ඨෝග අවිජ්ජෝග කියලා කියන්නේ ඒ ටික. ඒක නිසා පළවෙනියෙන්ම අපි මේ කතා කරන කාමයෙන් වෙන්වීම වෙන් වෙච්ච පමණින්ම නැත්නම් වෙන්වීමම නිවනක් හා සමානයි කියලා හිතනවනම් අපි මේ ඉන්න හැම චිත්තක්ෂණයකම අපිට සතුට වෙන්න පුළුවන්. අපි සීලක ඉන්නේ. අපිට මෙතේ පවක් කරන්න අවස්ථාවක් නැහැ. මේ කිනුන සතෙක් මරන්න අවස්ථාවක් නැහැ. හොරකමක් කරන්න අවස්ථාවක් නැහැ. මොකද අනුන් දෙන දෙයක් කාලා නේ ඉන්නේ. කාමීත්‍යජාරය කරන්න අවස්ථාවක් නැහැ මේකේ. බොරු කේලම් හිස්සචන පරිසවචන තියා වචනයක්ව කතා කරන්න එපයි කියලා තියෙනවා. කාටද දෙන්න පුළුවන් මේම සාතිකයක්? ඒ නිසා කවදා හරි දන්නවනේ මේ කාමයෙන් විනාඩියකට හෝ තප්පරයකට හෝ චිත්තක්ෂණයකට හෝ වෙන් වෙන්න ගත්තනම් අදිෂ්ඨානයක් ඒක මේ තැඩ වතුරට මහා හෙන පහරක් මේ දේ කරගත්ත කෙනා නිවන් දකින්නවා කියන එක එච්චර අමාරු නෑ. හැබැයි තියර යට තියෙනවා මේ භවෝග දිඨෝග අවිජ්ජෝග තියෙන නිසා මේ ප්‍රකාශය කෙලින්ම කියන්න අමාරු. නමුත් වැද්දගත්ම දේ තමයි අපේ ජීවිතේ අපිට මේ අපි උපයා ගන්නද කාම වස්තුවෙන් తాවකාලිකව වෙන් වෙන්න හිතිච්ච එක. ඒකත් මම කියනවා මේක අපේ දක්ෂකමක් නෙක බුදුහාමුදුරන්ගේ දක්ෂකමක්. බුදුහාමුදුරන් නොහිතින් අපිට කදාකත් හිතෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුර කරලා පෙන්නුවේ නැත්නම් අපිට කරලා බලන්නත් බෑ. ධර්මය හැවුවේ නැත්නම් කරන්නත් බෑ. ඒ මොකද අපේ නෑයෝ අපට කියන දේවල් ඇහෙනකොට තේරෙනවා. ඒගොල්ලෝ කොච්චර බුද්ධහගම් කිව්වත් ඒගොල්ලෝ මේක කරලා බලන්න කුසල ඡන්දයක් ඇති කරන්නේ එක පවා හිතන්නේ මුස්පීතු කාලකන්ණි පසුබාහන සමාජශීලී නොවන හැංගෙන්න හදන එකක් කිය. බුදුජානක වචන හතකින් බැන්න බමුණෝ අජකුච්චෝ අරසරසෝ අකිරිය වාදෝ අපගබ්බෝ ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ කිසිම රසක් අඳුන නැති ධර්මයක්. නිෂ්ක්‍රිය කරන ධර්මයක්. නාස්තික වාදයක්. ගබ්ස කරන ධර්මයක්. මිච්ඡර ලෝක මිනිස්සු හැප හොයද්දි මොනවද මේ මුස්පින්තු කතා කතා කරන්නේ කියලා කෙලීම බුදුරජාණන්සට ඇවිල්ලා බැන්නා. අපේ නෑයොත් ඔය ටිකම තමයි අපිට කියන්නේ. මෙච්චර මේ වත්තු භෝගේ තියද්දි මේක ඉඳලා කාලා බිලා රැයට කාලා බුදියාගෙන ඉල්ලකෝ මේ ගිහිල්ලා මොනවටද මේ බඩගින්නේ තැප තැප ඉන්නේ කියලා අපේ යාළුවෝ ගීන එක දිහා බලනකොට පේනවා අපිට දෙන්න ඕනේ ඒගොල්ලන්ට අදහස නමුත් දෙන්න කොච්චර අමාරුද කියලා බලන්න. ඒගොල්ලෝ යදින් කොච්චර අන්ධද කියලා බලන්න. කොච්චර බීරිද කියලා බලන්න. කොච්චර විරුද්ධව කතා කරනවද කියලා බලන්න. ඉතින් අපි ඔතන්නේ හිටියේ. අද ඔය පැහියෝ වගේ අපි ගෑ ගැහුවට ඒ නෑ පරපුරේ තමයි අපි හිටියේ. දැන් අපිට ඒක හම්බෙලා තියෙනවා. මේකට ලොකු සාංශී ඉන්න කාලෙක මේක සාසන සම්පත්තිය. අපිට විවේකී වෙවිලා සීලයක් අරගෙන <clears throat> සමාදන් වෙලා වාඩි වෙලා සතුටු වෙන්න පුළුවන්. අපිට සාසනයක් හම්බෙලා තියෙනවා. අපි සාසනේ යම් යම් පියවර ඉදිරියට අරන් තිනවා. කාමේ අපි අයින් කරන්න හිතලා තියෙන එක අපිට සාක්ෂාත් වෙලා තියෙනවා. తాවකාලිකව ඒ ක්ෂණ සම්පත්තිය අපි කාමෝග සම්බන්ධව යම් පියවරක් කරන් තියෙනවා. ඒක තමයි මේ සැපේ. මේක මේක කාදාකත් යෝගාචර පිළිගන්න කැමති නෑනේ. යෝගාචර කියොත් මේ හොඳට පట్టල වාඩි වෙලා වාඩි වෙලා ඉන්න කයට හිත ගැනීම නිවන වගේ කියලා ඊගොල්ල කියන තීහන නිවන නිකන් කංකුම් වගේ නේ ස්වාමීන් වහන්සේ. මේ බොහොම ලාභ මේක ලේසි දෙයක් නේ කොහොම ඒ කරන්න කියලා. මෙන්න මේ පැත්තෙන් දාලා බලන්න. මේ ඉන්න කවුරු හරි එකම චිත්තක්ෂණයකට හෝ මම මෙතන ඉඳගෙන ඉන්නවා කියන දැනුම ලැබුවා නම් එන අත්දැකීම ලැබුවා නම් හැඟීම ලැබුවා නම් ඒ අයක ප්‍රත්‍යක්ෂණය කරා නම් මම මේ මිටි ඇත්තටම මේ කය විතරයි කියලා. එයාට කවමදාකවත් මොනම හේතුකින්වත් බාහිර ලෝකෙ ගැන හැඟීමක් තියෙන්න බෑනේ කයට හිත ගත්තට පස්සේ. ඒ කියන්නේ මුළු ලෝකෙම දන් දීලානේ. ඉතින් බලන්න කායට හිත ගන්න බැරි මොකද ලෝකෙ පිළිබඳ අපිට තියෙන තාම කෑදරකම් එක්ක අතීත වශයෙන් ලෝක ගැන හිතන නැත්නම් අනාගත වශයෙන් ලෝකෙ හිතන නැත්නම් අතන පිළිබඳ වශයෙන් ලෝකෙ හිතන නැත්නම් අර කියන මේක නැගෙන හිත හිතා ඉන්නවා ඒක නිසා අපි කියන විශාල ප්‍රශ්නයක් අපිට තියෙනවා මේ හිත හිටින්නේ නැණේ කයි. ඒ කියන්නේ චිත්තක්ෂණයකටවත් මේ ලෝකය මේ කාමය මේ බාහිරේ අමතක කරන්න බෑ. ඒ නිසා අමතක කිරීමේ ප්‍රධානම සාක්ෂිය තමයි හිත කයට ඇවිල්ලා ඒක සම්පත්තියක් විදියට සලකනවා. ඒක හුදෙකලාවක් විදියට සලකනවා. ඒක විවේකයක් විදියට සලකනවා. ඒක විශ්‍රාමයක් විදියට සලකන සතුට වෙනවා නම් ඒ සතුට බුදුහාමුදුරගේ සතුටමයි. බුදුන් එක්කයි අපි එතකොට ඉන්නේ. ඒ තරම් මේ කිසි වියදමක් නැතුව කරන්න පුළුවන් දේ තියේදී යන්න බැරි මොකද අපේ හිත චපලව හෝ කෙලින් ලෝකයේත් එක්ක බැඳීම් හිතෙන්වත් ගලවන්න කැමති නැහැ. ඉතින් හරියට අහනවා කොහොමද මේ හිතේ නැත කරන්නේ කොහොමද වේදනාව නැත කරන්නේ කොහොමද සද්ද ඇහෙනක නැත කරන්නේ ඉතින් ඒකට තියනවාද වෙනම යන්ත්‍රයක් එහෙමද තියනවාද වෙනම මේ මේ ඔපරේෂන් එකක් එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් එහෙම නැත්නම් පෙත්තක් අනේ තියනෝ නම් කීය හරි දීලා ගන්නම් කියලා ඉතින් බුදුහාමුදුරු කියන්නේ ඒක නෙමෙයි තියෙන්නේ මේ කයේ හිත තියපන්. කයේ හිත තියෙන හැම චිත්තක්ෂණයකම හිතවිලි නෑ. කයේ හිත තියෙන හැම චිත්තක්ෂණයකම වේදනා නෑ. කයේ හිත තියෙන හැම චිත්තක්ෂණයක සද්දවල කරදරයක් නෑ. ලෝකෙන් අයින් වෙලා දවසකට එක චිත්තක්ෂණයක් බලපන් පුළුවන් නම් මේ කයේ තියාගෙන ඉන්න. ඉතින් ඒක මිනිස්සෙක්ගෙන් ඉල්ලන්න වටින දෙයක් නේ. මේක මේ කරන්න බැරි දෙයක්වත්, ඉන්ද්‍රජාලයක්වත්, මායාවක්වත්, පෙර ආත්මේ සුදුසුකම් වලින් කරන දෙයක්වත්, බෞද්ධ වෙන්න නැතුව කරන්න බැරි දෙයක්වත් නෙවෙයිනේ. ඉතින් මුළු භාවනා වැඩ පිළිවෙලම අපි නිතරම මතක් කරන්නේ අරක එපා මේක එපා කියන්න එපා. පටල වාඩි වෙලා මේ පටලේ පිළිබඳ සතුට වෙන්නකෝ. හොඳට පట్టල වෙලා වාඩි වෙන්න සමමිතිකව සමබර. ඊට පස්සේ ඒකේ තියෙන සහැල්ලුව බලන්න. ඒක තමයි සාසන සම්පත්තිය කියන්නේ. ඒ සහැල්ලුව තුළ ලෝකේ නැහෙනේ. අතීත නාගතේ නැහැ. අතර මෙතන නැහැ. මේක අගය කරනවා නම් එහෙනම් මම අද අද චිත්තක්ෂණයට ආව. හෙට මම දෙකක් කරනවා. තුනක් කරනවා කිව්වොත් අපිට කොච්චර ක්‍රමසා විදි තියෙනවද? මේ කාමෝගයට දෙන ඍජු උත්තරේ වශයෙන් හිත ඇතුළට හරව ගන්න. කාමෝගේ කියන්නේ හිතන්නකො පිටට යන හිත කියලා. බාහිර දුවන හිත කාමෝගේ. ඒක දුවන්නේ බොහොම තර වේගෙන්නේ. බුදුහාමුදුරෝ දෙනවා ඒක නරක පෙන්වන විතරක් නෙමෙයි. ඒකට විකල්පයක් දෙනවා. ඇතුළේ හිත තියන්න. වාඩි වෙලා ඉන්න ඉරියව්වේ හිත තියන්න. සක්මන් කරනකොට සක්මන් කරන බව දැනගන්න. නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දැනගන්න. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න. දැනගත්තොත් ඔන්න තමයි තේරෙයි. ඒ දැනගන්න හිතේ ලෝකය පිළිබඳ සම්බන්ධයක් නැහැ. ඉතින් පුළුවන්ද හිතනවද අම්මා කෙනෙකුට පුතාට හිත කය ඇතුලේ තියලා දෙන්න. නැත්නම් ඊටම ප්‍රිය කරන පුතෙකුට පුළුවන්ද අම්මට කියලා හිත ඇතුලට අම්මට කන පැරින්න ගන්නවා කය හිත මන් තියන ඔබේ කය ඇතුලේ ඕම් බලපන් තියනවා කියලා මැජික් කරලා වෙනවා පුළුවන්ද? මොකද්ද ඔය තියෙන පිය පුතු සම්බන්ධය එතකොට? එද මම ඊටාම පිය කරන කෙනාට මට අදිෂ්ඨාන කරන්න පුළුවන් ද උඹේ හිත පිට නොයාවා කයෙන් පවතිවා කියලා බුද්ධ හාමුදුරන්වත් බෑ බුද්ධ හාමුදුරන්වත් බෑ පුළුවන් නම් බුදුහාමුදුරෝ පුංචි රාහුල හාමුදුරන්ට ඔය දෙල්ලම කරලා බෙන්නනවා නමුත් මට පුළුවන් බුදුහාමුදුරන්ට බැරි දෙයක් කරන්න මොකද්ද මේ කාමෝගයට මෙච්චර වට කරගෙන ලෝකයට වදින කාමෝගයට පරිේශන මට්ටමින් පුළුවන් කොච්චර හිත පිටියත් එක චිත්තක්ෂණයකට කයෙහි හිත තියලා මොන ඉරියව්ව වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි ගොඩක් වෙලාට මේ වගේ වෙලාවට ගන්නවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. මොකද චේතනාපූර්වක කය හොල්ලන්නේ නැතුව හොඳට පట్టල වෙලා ඇස් දෙක වහගෙන මම දැන් මෙතන ඉන්නවා. සියලුම කාම ඕගොල්ලට උත්තරේ එතන තියෙනවා. ඊගාවට තියෙන ප්‍රශ්න තමයි මෙතන ඉන්නේ මං හිතන්නේ ඔක්කොමලා ඒ කියන මට්ටමට ඇවිල්ලා ඉන්නවයි කියලා මම හිතනවා. ඊගාට දෙන්න තියෙන එකයි මුළු කමට අහන සුද්ධ කරන් තියෙන තව එක චිත්තක්ෂණයක් ඊට පස්සේ දිනු. තව එක චිත්තක්ෂණයක් හිටපන්. ඔය මොනම දෙයක්වත් ගැන කල්පනා කරන්න එපා. හිතවිලි ඇවිල්ලා පළච්චාවයි. වේදනාව ඇවිල්ලා පළච්චාවයි. සද්ද ඇවිල්ලා පළච්චාවයි. සද්ද ගියාට පස්සේ හරි ආය ඇවිල්ලා තියාගන්නයි කියලා. මේ බුදුජානහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ කාමෝගයේ තියෙන බරපතලකම දැනගෙන නැත්නම් මේ කාමෝගයේ තියෙන භූවල්ලෙක් වගේ ඇවිල්ලා අපි වට කරගෙන ඉන්න බව දැනගෙන කාමෝගයෙන් අයින් වෙන්න කල්පනා කරන එකට කියනවා කාම සංකල්ප වෙනුවට නෙක්ඛම්ම සංකල්පය ගන්නවා කියලා ආර්ෂ්ඨක මාර්ගයට මම මේ මතක් කරන්නේ සම්මා සංකප්ප කියනකොට කාම සංකප්ප වෙනුවට නෙක්ඛම්ම සංකප්පේ කාම සංකප්ප කියන්නේ අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතනවා මෙතන ඉඳගෙන අතන ගැන හිතනවා තමන් වෙනුවට අනුන් ගැන හිතනවා ඔක්කොම වැටෙනවා කාම සංකප්ප වලට ඒ විනුවට නික්කම්ම සංකප්පේ කියන්නේ එක චිත්තක්ෂණයකට කරලා බලන කොහොනම් මම මැරෙනවනේ. මැරුණා පස්සේ ඔය ඔය බයිලා කී කිය ඉන්න හම්බෙන්නේ නැහැ. දැන් පණ 100ද්දිව gediye පිටින්ම මට පුළුවන් ද අතීතයට අනාගතයට නෑ දැන් කියන්න. අතන වෙනුවට මෙතන කියන්න. අරයා මේ වෙනුවට මම කියන්න. මම දැන් මෙතන. ඕකට කියනවා ඒ කාමෝගයේ කැපීමේ බරපතලම ආයුධය. ඒකට කියනවා මෝග පටල කපන. යගදාව කියලා. මෝහ පටල කපන යගදාව ඒක බැරි කෙනෙක් ඉන්නවනම් මේ ස්වභාවය යාගෙන බලාපොරොත්තු තියන්න අමාරුයි භාවනාවේ. ඒ කියන්නේ භාවනට අභව්‍ය කෙනෙක්. යම් කිසි කෙනෙකුට ඒක කරන්න පුළුවන් නම් එයා කොහොමඩක්වත් මේ ජීවිතේ නිවන් දකින්න තරම් පිං ඇති කෙනෙක්. එයාට කියලා දෙන්න තියෙන්නේ මේක කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා. ණයට ගන්න බෑ. හොරකම් කරලා ගන්න බෑ. නැවත නැවත නැවත නැවත මේ වර්තමානයේ හිත පවත්තන්න පවත්නකොට කාමෝගේ සීර්ඝ දීර්ඝ කාලිනක ප්‍රශ්නයකට උත්තරේ ලැබෙනවා හැකි සංඥාව මාර්ගේ. 100ක් නෙවෙයි මට මේක කළ හැක්කේ කියලා. එතකොටම එකක් තේරෙනවා ඇයි කරන්න බැරි දැන් කාමේ නෑ දැන් මං කාමේ අතහැරලා තියෙන්නේ. කාම සංඥාව නිසා. සතියෙන් ඉන්නේ නැති හැම වෙලාවෙම හිතට වද දෙන ඔක්කොටම පොදියක් දාලා කියනවා කාම සංඥාව කියලා. ඒ කියන්නේ එතකොට මේ මගේ දුව ඇවිල්ලා මට කරදර කරනවා නෙවෙයි දුව පිළිබඳ මතකයයි කරදර කරන්නේ. රත්තරන් ඇවිල්ලා කරදර කරනවා නෙවෙයි රත්තරන් පිළිබඳ මතකයයි මට කරදර කරන්නේ. හරක් අස්සයෝ ඇත්තු ඉව කරදර කරන්නේ මට. ඒක පිළිබඳ සංඥාව. වස්තු භෝග පිළිබඳ සංඥාව. බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා කාමයෙන් වෙන් වෙච්ච බවට යෝගාවචරයට ලකුණු දෙකක් ගන්න පුළුවන් එකක් තමයි කයේ හිත තියෙනවා එහෙම නැත්නම් නීවරණ ටික පේනවා මේ දෙකම විශාල ජයග්‍රහණයක් කාමයේ අතහැරියා කියන්නේ. කවුද යෝගාවචරෝ කැමති වෙන්නේ? නීවරණයක හිත ඉන්නවා බව දැන ගැනීම ලොකු ජයග්‍රහණයක් කියලා මෙතන ඉන්න කවුරක්වත් පිළිගන්න කැමති නැහැ. නීවරණයක හිත තියනවා කියලා කාමේ නැහැ. කාම සංඥාවේ තියෙන්නේ. එනිසා නීවරණ ගැන දැනගන්න බෑ. ඔය හාල් ගන්න ගමන් අමුදරුවන් එක්ක ඉන්න ගමන්. මෙහි ආපු ගමන් කාමය වෙනුවට මේ කාම සංඥාව අපේ හිතට එනවා. ඒ කාම සංඥාව දැනගන්නකොට හිතන්න මේ කාමයේ අතහැරපු නිසායි කාම සංඥාවේ නිසා නීවරණත් එක්ක ওই තරම්ම ජම්මාන්තර වෛරකමක් කරන්න නරකයි. දැන් කාමේ නැහැ. දැන් තියෙන කාම සංඥාවක්. ඒ මගේ අබිනිෂ්ක්‍මණයට හම්බෙච්ච පළවෙනි තෑග්ග. මට තියෙන ප්‍රධාන සාක්ෂිය තමයි කාමේ නැහැ කාම සංඥාව තියෙනවා. ඒකටත් වැඩිය සමහරලාට හිත වර්තමාන අරමුණේ පිහිටනවා. ඒ නිසා Taman ළඟට එන නීවරණ එහෙම නැත්නම් මේ කාමයේ කාම සංඥාව ආවට පස්සේ ඒකන ද්වේෂයෙන් බලන්නේ නැතුව මේ කාමේ නැති වෙච්ච බවට ලකුණක් කියලා භාවනා කරන්න පටන් අරගත්තොත් එයා කාමෝගය දෙවිදියකට කපනවා. කාම ගුණ කැපීම වශයෙන් ගිහිගේ නික්මීමෙන් ලබන කාය විවේකේ. ඔක්කොම අපිට දැන් ලැබිලා තියෙනවා. දෙක ඒ අනුව පිටිපස්සේ අඹාගෙන එන නීවරණ ප්‍රශ්නේ. නිතරම කාමච්ඡන්දේ කරදර කරනවා. කාමෙන් නෙමෙයි කරදර කරන්නේ. දැන් කාමච්ඡන්දේ. එසේ ව්‍යාපාදයෙන් කරදර කරනවා. ඉඳගෙන ඉන්නේ ඉරියව්ව හැපනේ. මැස්සෝ චර්චුරු ගන්නවා. කහිනවා. මෙහෙන් වහිනවා. දැන් මේ දවස්වල වැත නැහැ. මොන්නව හරි එකකින් ඇවිල්ලා මේකට පහුරු ගන්න. එතකොට ව්‍යාපාද. එහෙනම් කාමච්ඡන්දයත් ව්‍යාපාදයක් නැත්තම් බබා දොයි. මේ සක්මන් කරනකොට නිින්ද යනවා. භාවනා මධ්‍යස්ථ වලට ආවට පස්සේ ඒ අලුත්ම කලාවක් ඉගෙන ගන්නවා මේ ඉඳගෙන බුදින ක්‍රමය. කොට්ට ඕනේ නැහැ, මෙට්ට ඕනේ නැහැ. ඉඳගෙන බුදින ක්‍රමය ඉගෙන ගත්තේ කොහොමද කියලා ඇහවලු යාළුවෙක් ගිහිල්ලා අරාබිකරේ භාවනා කරනකොට අම්බෙච් වෙලාවක පැත්ත කරලා භාවනා කරනකොට බෙල්ල පාත් වෙලා ඉන්නවා. ඉතින් අරාබිකාරයෙක් කවලු කොහෙන්ද මචං උඹ මේ ඉඳගෙන බුදින ක්‍රමය ඉගෙන ගත්තේ කියලා. මොකද අර යම් වෙලාවක භාවනා කරන කෙනාගේ කාමච්ඡන්ද ව්‍යාපාද පොඩ්ඩක් තුනි වෙච්ච ගම කෙලින් තියාගෙන බෑ ඔළුව. කඳ තියාගෙනවත් බෑ ඒක නැවෙනවා. මේ හොඳ ලකුණු. කාමේ නැ කාමේ ඉන්නකම් අපි පුම්බගෙන වී shape බොඩිය තියාගෙන සපත්තු දාගෙන ටයි දාගෙන ඔය එයාපෝට් එකට පොඩ්ඩක් ගිහලා බලන්න ඒ කට්ටිය මේ කාමෙන් පුම්බගෙන ඉන්න හැටි නිතිමතක් පලාතක ළඟ ඉන්න මිනිකටවත් නිින්ද යන්න දෙන්නේ නැහැ. ඒ තමයි කාමයාගේ ලකුණ. කාමයේ හෝ ද්වේෂයේ තියෙන කිසි කෙනෙකුට නිින්දයක් නැහැ. ඒ නිසා යම් වෙලාවක කාමයේ හෝ කාම ඡන්දේ හෝ ද්වේෂයේ নিকකමට හරි පොඩ්ඩක් ඔළුව පාත් කරපු ගමන් ඇඟ කොහෙද තියෙන්නේ වැක්කරෙන්න පටන් ගන්නවා. තීන මිද්දේ ඉන්න පටන් ගන්නවා. ඒ වගේම මෙතන ඉඳගෙන ඊය ගැන කල්පනා කරනවා. මේ ඛණ්ඩත් දීලා බොණ්ඩත් දීලා භාවනා කරපන් කියලා කෝට් එකකුත් දීලා හිලුත් දීලා ඔක්කොම දීලා තියෙන්නේ. ඒ ඉඳගෙන ෂෝක් එකකට පట్టල වෙලා ඊය ගැන කල්පනා කරනවා. එහෙනම් ඔහොම ඉඳලා හරියන්නේ නැහැ නේ මම දරුවෝ ගැන හිතා හෙට ගැන කල්පනා කරන ඕන්න පටන් අරගන්නවා. ඉතින් ඒකල කිතුන ඒවා පිං කියලා හිතනවා. මේ දරුවන් කෙරෙන අනුකම්පාවෙන් මම හෙට ගැන කල්පනා කරන්නේ. එහෙනම් දැන් වෙච්ච වැරදි ගැන කල්පනා කරන එක පිටි පිනක් නේ. කවුරුත් හිතන්නේ ඒක මේ නීවරණයක් කියලා. ඊ වැඩේම අර විවේකයක් හම්බෙච්ච ගම ඒ හිත අතීතට නැගතර පයින්. නැත්නම් සැක හිතනවා මේ ඉඳගෙන මේ ඉඳගෙන ඉන්න බව දන්නේ ඔය තරම්ම ලොකු දෙයක් නම් එනං අපේ අම්මේ කී දෙනේ නිවන් දකින්න පාද ඕක වෙන්න බෑ. මේ ආනාපානෙවත් අඩු ගන්න කියලා දෙන්නේ නැහැ කියලා ඔන්න අහන්නු. ඊට පස්සේ ආනාපානෙ කිව්වොත් එහෙම නෑ. එහෙම ඉඳගෙන ඉන්නකොට ඇතුලේ ආනාපාන උනත් පේන දේ ඒක බලන්න. ඒක ආනාපානියන හුලන්නේ. ඉතින් හුලන් දිහා බලනකොට ඔය තරම් දීර්ඝ නෛර්යානික සීසද්ධාත්මයක් අවබෝධ කරන්න පුළුවන්ද? ඒක වෙන්න බෑ. නෑ ඕට වැඩි මොකක් හරි තව ගැඹුරු එකක් ඇති කියලා. කිසිම කෙනෙක් හිතන්නේ මේ නිවන නැත්තම් මේ මේ යථාර්ථය මේ නැත්තම් මේ ඇති හැටිය මෙච්චර සරලයි කියලා. යන දවසේ පුදුමයි මේ මේ වැඩමලියලි උනත් ඇහුවොත් ස්වාමීන් වහන්සේ අපි දැන් දවස් පහක් හිටියා කමටහනක් දෙන්න බැරිද? ගෙදර ගිහිල්ලවත් අඩු ගානේ භාවනා කරන්න මේ දවස් හතරම ඉවරයි. මොනම දෙයක්වත් වෙලා නැහැ. යන දවසේවත් අඩු ගානේ ඉල්ලනවා කමටහනක් දෙන්න ස්වාමීන් වහන්සේ. නැත්නම් ඇත්තටම කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් මෙතෙන් කියන්නේ නිකන් හිටපන් කියලා නේ කියන්නේ. මොනවාක් කරන්න බෑ වාඩිලා නිකන් හිටපන් කියලා කියන්නේ. ඒක හරි නෑනේ. ඔය දෙවියන් අරකට මේ උඩරට බෙරයක් ගහනකොට වට්ටක් නැටුන් නැටුවොත් නිවන් දකින්න බැරිද? කොඩිය කරගෙන සාදු කිය වටේ ඇවිදිනකොට නිවන් දකින්න බැරිද? මල් වට්ටි අරගෙන සාදු සාදු කියලා යනකොට නිවන් දකින්න බැරිද? ගෙජ්ජි හොල්ලනකොට නිවන් දකින්න බැරිද කියලා. ඉතින් අර අර විචිකිච්ඡාවක් ඇති කර ගන්නවා මේ යමක් නොකර සිටීම තමයි ලොකුම කුසලයේ කුසල මේ ධම්බපාපසකරණම් කියන එක කවුරුත් පිළිගන්න කැමති නැහැ. ඒ නිසා කාමයේ වෙනුවට එන කාම සංඥාවට විශාල ඉඩ පාඩුකම් ලැබෙනවා. ඒක ඇත්තටම අවිජ්ජාෝගයට වැටෙන්නේ භයානක දෙයක්. නමුත් යෝගාවචරය විතරයි ඒක දන්නේ. අපේ ගෙදරින් අපේ නෑයින්ද ඒක අදාළ නෑ. මොකද ඒගොල්ලෝ කාමයේ ගිලිලගත කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අපිට ඔය ප්‍රශ්න නෑ. උඹලා මේ භාවනා කරලා මේ අලුතෙන් වචනයක් හොයන ඇවිල්ලා තියෙනවා. නීවරණ කියලා. කොයි කඩේද ගන්න තියෙන්නේ? කොයි උඹලට බික්සු? ඌව අපි පොත්වලවත් නෑනේ. අපිට ප්‍රශ්න උනේ නෑනේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ ඔය ඔය නීවරණ ප්‍රශ්නයක් එන්නේ නැහැ නේ. ගෙදර ඉඳලා කාලා බුදිය ගත්තා නරයට. කවුද කිව්වේ භාවනා කරන්න යන්න කියලා? කියලා ඒගොල්ලෝ අපි දිහා උප්පන්න දේ කරනවා, විවේචනය කරනවා. යෝගාවචරය දන්නවනම් ඒ කාම කාමයේ අයින් කරපු නිසා එන කාම සංඥාවක් මේ ඒක බුදුජානනාචේ දන්න දෙයක්. දැන් මට ඇවිල්ලා තියෙන කනකාට වෙන්න එපා. හොඳට ඒක දැක ගන්න. ඒ වෙනුවට එකම උත්තරයයි තියෙන්නේ. කාමච්ඡන්දියාවත්, ව්‍යාපාදයාවත්, තීන මිද්‍යාවත්, උද්ධච්ච කුක්කුච්චාවත්, විචිකිච්ඡාවත් වර්තමානට හිත ගන්න එකයි. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා හිත ගත්ත ගමන් ඔය කිසිම නීවරණයකට එන්න බෑ. ඒ කියන්නේ සදාකාලිකව නෙවෙයි ඒ චිත්තක්ෂණේ. ඉති යෝගාවචරයා තමන්ගේ ක්‍රම සාවිදි කල්පනා කරලා ওই සද්දවලට හිත පළච්චාවේ ගියාට කමන්නේ ඉවරුණාට පස්සේ හෝ ඊයට වැඩි එක චිත්තක්ෂණයක් මං හිතේ වර්තමාන තියාිනවා කිව්වොත් ඒ රූප කර්මස්ථානයේ හිත පැවැත්වීමම නැත්නම් ඉන්නේ ඉරියව්වේ හිත පැවැත්වීමම නැත්නම් අපි කිව්ව හිතගෙන ඉන්නකොට හිත වාඩි වෙලා ඉන්න බව දැනගන්නකොට ඇතුලේ මේ ඒක ඇතුලේ තියෙන හුස්ම ගන්නවා කියන එක දැනෙන ගතියම නැත්නම් මේ ආස්වාස කරනවා ප්‍රසවාසය නැහැ. ප්‍රසවාස කරලා ආස්වාසය නැහැ කියලා දන්න ගතියම කාමෝගයට දෙන ප්‍රධානම උත්තරය. ඒක තියෙනකම් කාමෝගේ නැහැ. ඊට පස්සේ ඇවිදින්න යනවා සක්මන් කරනවා. මම ඉඳගෙන නෙවෙයි මං ඉන්නේ දැන් ඇවිදින්න කියලා දන්නා තාක්කල් කාම වේට ඉඩක් එන්න ඉඩක් නැහැ. ඒ ඇවිදින ගමන් Taman දන්නවා ඉඳගෙන හිටියනම් මේ මේ මේ මෙතෙන් හැප්පෙන්නේ. දැන් ඇවිදිනකොට මට හැප්පෙන්නේ මේ පතුල් දෙක කියලා විස්තර දන්නා තාක්කල් ඉරියව්වෙම විස්තරනේ කාම වේට එන්න ඉඩක් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා අපි දාන ටික ගන්න කියලා පොලිමේ හිටගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙනත් නෙමෙයි මම ඇවිදිමුත් හිටගෙන ඉන්නේ. ආ මේ හිටගෙන ඉනකොට මෙහෙමයි දැනෙන්නේ කියලා දන්නවනම් ඒ දැනෙන අත්දැකීම තුළ ඒ ආර්තමාන චිත්තක්ෂණ තුළ මොනම කාමෝගයක්වත් නැහැ. ඒ සත්‍ය වැඩි වල 10 කියලා බුදිය ගත්තට පස්සේ මගේ ඇඳේ තියෙන ඇඟ මෙන්න මේ විදියට කේල් ගඳක් කපලා දාලා වගේ තියෙන්නේ. මම ඒක දන්නවා. මම බුදියගෙන ඉන්නේ කියලා. මම හිටගෙන නෙවෙයි. මම බුද්ධි නිදාගන්න මේ හිට මේ ඇවිදින්න නෙවෙයි ඉඳගෙන නිදාගෙන ඉන්න. ඉතින් ওই ටික හතර දැනගන්න 100 100ක් නෙවෙයි මම මේ කලකන. පැය 24ම නෙවෙයි. වෙනදට වැඩි ටිකක්. වෙනදට වැඩි චිත්තක්ෂණයක්. ප්‍රධාන හතර ඉරියවට අමතරව ඉරියව් ගොඩක් තියෙනවා. ඒවට කියනවා ඉරියාපත සම්දි කියලා. ඒ හැම එකකම දැනගැනීමේ ශක්තිය තියෙනවා නම් තියෙන හැම වෙලාවෙම මේ සා විශාල කල්ප ගාණක් ආපු කාමෝගය ඒ චිත්තක්ෂණේ කැපෙනවා. ඒක තේරුම් ගන්න අපි මේ පැයකට වැඩි බණ ඇහුවේ දැන්. වෙන මොකක්වත් ඕකේ නැහැ. මොනවද කරන්න ඕනේ මොකක්වත් කරන්න ඕනේ. ඉරියව් මාරු වෙන එක අපි කොහොමඩත් බෙරුකට නටනවා ගෝදේ දැන්දාන නටනවා. එක්කෙනෙකුට ඉරියව් ඉන්න බෑ ඒක වෙනම කතාවක්. මාරු වෙන මාරු වෙන ඉරියව්වේ මම දැන් ඉන්නේ මෙතනයි. අරක නෙවෙයි කියලා දන්නා තාක්කල් ඒ යෝගාවචර කාමෝගයට ප්‍රධාන උත්තරයක් දෙනවා. එතකොට සාරිපුත්තු සාංශේ සඳහන් කරලා තියෙනවා මේක තමයි ප්‍රහාණය කළ යුත්තේ කාමෝගය. දැන් මට ක්‍රමයක් තියෙනවා. ඉරියව්වේ නැත්තම් කාමෝගේ ඉරියව්වේ ඉන්නවනම් කාමෝගේ නැහැ. කවදා හෝ මේ යෝගාවචරයා මෙතන ඉරියව්වේ මම ඉන්නේ මෙතන කාමෝගේ නැහැ කියලා දැනගන්න නම් යාට ලොකු බහුසුත ඥානයක් අවශ්‍යයි. කාටට කියලා දෙන්න හෝ තේරුම් ගන්න. නමුත් තේරුම් ගත්තත් නැත්නම් සිද්ධිය නම් එච්චර තමයි. ඉතින් අපි අපි සාමාන්‍ය කරන බුද්ධ ආගම දිහා බලනකොට අපි කොහොමද මේ වගේ දෙයක් මේ බුදුහාමුදුරගේ දේශනාවෙන් උකහලා ගන්නේ? මොකද අපි දන්න ක්‍රමයේ හැටියට බලනකොට පින් කියන්නේ කලයුත්තක් කියලා නේ අපිට පෙන්ලා දීලා තියෙන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරනවා සබ්බ භාවස්සා කරන සියලු පවෙන් වැළකීම තමයි පළවෙනිම කුසලේ. මේ අපි ඉඳගෙන ඉන්නකොට සතෙක් මැරෙන්නේ නැහැ, හොරකමක් වෙන්නේ නැහැ, කාමමිත්‍යාචාරයක් වෙන්නේ නැහැ, බොරු කේලම් හිස් වචන නැහැ. ඒ විරමණ සීලය කෝටි ගණන් දන් දුන්නට ගන්න බෑ. ඒ චිත්තක්ෂණය. මොකද මේ චිත්තක්ෂණය අපි අකිරියෙන් ගත කරන්නේ. අකිරියගත කරන්නද බය වෙලාවත් අන්තභාගය හැදිලවත් හීරි වැටෙන්න ඉන්ජෙක්ෂන් ගහලවත් කවුරක්වත් වෙලා තු ඔක්කොත් දික් කළා නෙවෙයි බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් ආනේ විදිහට මේ කාමෝගේ කැපීමට තියෙන ප්‍රධානම අවිය මේ සතියයි සතිය කියන්නේ මොකද්ද තමන් ඉන්නේ ඉරියව්ව දානවා ඉඳගෙන නම් ඉන්නේ ඉඳගෙන ඉන්න එක හෝ ඒක ඇතුළේ පෙන ආචාර ප්‍රසආස පිළිබඳ දන්නේකෙන් තාක්කයක් තියෙනවා ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා දන්නවනම් මේ වම මේ දකුණ දන්නවනම් අන්න සාක්කයක් තියෙනවා සතිමත්. හිටගෙන ඉනකොට හිටගෙන ඉන බව දන්නවනම් නිදාගෙන ඉනකොට නිදාගෙන ඉන බව දන්නවනම් උන්ට අපිට හිතන්න පුළුවන් ඔන්න අර gederin අවිල්ලා ලබාගත් කාය විවේකය දැන් චිත්ත විවේකයක් බවට පත් වෙන්න හදනවා. ඒක නිසා මේ ඉන්න චිත්තක්ෂණය දන්න චිත්තක්ෂණය ඉරියව්වේ චිත්තක්ෂණය දිගට පවත්වා ගැනීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන එක එක එකනට බාරයි ඒක මතු කරන්න පුදුරජානන්සේ සාරිපුත්‍ර සාංශමේ ධර්ම මතු කරන්න කියලා කවුරු හරි තේරුම් ගත්තා ඒක තමයි මේ බණෙන් අපි ඒත්තු ගන්නට හදන දේ මෙතන ඉන්න හුඟව දෙනෙක් මම දන්නවා මේවා මීට කලින් අහලා තියෙනවා ඒකම ඒ අහලා තියෙන එකම වෙන විලාසයකින් ඉදිරිපත් කිරීම විතරයි මම කරේ. ඉතින් ඒ සියලු දිනාට ඒ කාරණා වැටහිලා කරදර කරන්න එනව පිළිබඳව අරියාදු වෙන්නේ නැතුව කහිටන කරදර ගන්න නැතුව මේ ලැබිච්ච චිත්තක්ෂණය අපි ඒකට කියන ක්ෂණ සම්පත්තිය කියලා දිනුන පවණු කර ගැනීම හරහා කාමෝගයට දී යුතු පිළිතුර නැත්තම් මේ ප්‍රතිඋත්තරය වටහාගෙන ඒ දේශක් ධෛර්යමත්ව වීරිකෙන් යුක්තව සතිවන්තව කිරීම සඳහා දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා ශිළු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා